සුපුරුදු පරිදි 2017 මාර්තු මාසයේ දෙවැනි බ්‍රහස්පතින්දා දවසේ ශ්‍රී ලංකාවේ ලක්ෂ දෙකක් පාරට හමුවන්නේ අභිධර්ම පාඨමාලාවේ තවත් කොටසකටයි අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් නව ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බන්සේ දිනාලංකාරයන් අදහස් පහයි සිටිනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට පාද නමස්කාර කොට ආරාධනා කරනවා සවුනට සිසුස් වෙනුවෙන් අද ධර්ම දේශනය ආරම්භ කරන ආරම්භ කරනාලේ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 භාග්‍යවත් වූ අරිහත් වූ ਸਰවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මහා කරුණා සමාපatti ඥාණයෙන් සමන්නාගත වූද උතුම් වූ ਸਰවඥතා ඥාණයෙන් සමන්නාගත වූද අන්‍ය සත්‍යයන්ගේ సంతාන දකින්නා වූ බුදු ඇසින් සමන්නාගත වූද අනන්ත අපරිමාණ ගුණ ඇති සීල සම්පත්තියෙන් සමාධි සම්පත්තියෙන් ප්‍රඥා සම්පත්තියෙන් සමන්නාගත වූ ශාන්තිනායක ධර්මරාජයාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාතු නමස්කාරයේ වේවා. ඒ උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ਸਰුවචතා ඥානින් දැකවදාලා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයට ලෝකයට දේශනා කළා වූ ධර්මස්කන්ධයටම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ ප්‍රතිපදා මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට සැපත් වූ නිවනින් නිවී ගියා වූ අෂ්ටාර්ය පුජ්‍යන මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර නමස්කාරය වේවා. බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ඒක චිත්තුප්පාදයක් හැටියට හෝ වේවා নমස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලින් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත අපරිමාණ ගුණානුභාව බලින් මේ අසාගෙන සිටිනා වූ සියලු දෙනාම ජීවිත කාලය පුරාම වඩාගත්තා වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ ආනුභාව බලෙන් බණ ඇසීම තුළින් උපදවාගත සියලු කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් අදත් මේ සාකච්ඡාව තුළින් ඉදිරිපත් කරගෙන කියා දෙන්නා වූ ධර්ම කරුණු මේ පින්වත් හැම දිනාටම ඉතාමත්ම පහසුවෙන් වටහා ගන්නට පහසුවෙන් තේරුම් ගන්නට ලැබේවා හැම දිනාටම ඒ සඳහා කිසිම අවුලක් ඒ වාගේම පටලැවිල්ලක් ඇති නොවේ එක එකක් පාසා ධර්ම කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය සිහිය උත්පාදනය වේවා සමාධි ගුණේ වැඩේවා ප්‍රඥා ගුණේ වැඩි හොඳට ධර්මය අවබෝධ වේවා ඒ ධර්ම අවබෝධය හේතු කරගෙන ඒ ධර්ම අවබෝධය පදනම් කරගෙන ලෝකයේ තිබෙන්නා වූ සියලුම ධර්මයන්ගේ අනිත්‍යත්වය තේරුම් අරගෙන එයින් මිදී නিত্য වූ ශාන්ත වූ සුඛ ස්වභාවය වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබේවා ඒ කාන්තෙන් මේ ධම් ඇසීමේ සාකච්ඡා කිරීමේ ප්‍රතිපදාව වැඩසටහන නිවන් මඟට හේතු වන උතුම් ප්‍රතිපදාවක් වේවා කරන මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි මේ දවස්වල මේ මේ දවස්වල අපි කතා කරන්නේ සූසි ප්‍රත්‍ය ධර්මයන්ට සම්බන්ධ ආරම්මන ප්‍රත්‍යය පිළිබඳවයි. ආරම්මන ප්‍රත්‍යය මේත ගියස් ආරම්මන ප්‍රත්‍යය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශනා මාර්ගයෙන් ආරම්භයක් ඇති කරගත්තා. මේ ආරම්මණය කියලා කියන්නේ හිතට අරමුණු වන්නා වූ දේ හිතට අරමුණු වන්නා වූ දේ තමයි ආරම්මණය. ඒ ආරම්මණය හිතවලට චෛතසික ධර්මයන්ට උපකාරයක් වෙනවා ප්‍රත්‍ය ධර්මයක් වෙනවා ඒ හිත් පහළ වෙලා ක්‍රියාත්මක වීමට හැබැයි ඒ ආරම්මන සත්‍යෝ නොවේයි ආත්ම නෙවෙයි ජීව නෙවෙයි කෙනෙක් නෙවෙයි ඒවත් ධර්ම ස්වභාව. ඒ ධර්ම ස්වභාව ඒ ආරම්මණයක් හැටියට චිත්තචෛසික ධර්මයන්ට ඒවා පිළිබඳව දැන ගැනීමට උපකාරක ස්වභාවයෙන් ඉදිරිපත් වෙනවා. ඒක තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. මීට පෙර අවස්ථාවකදීත් අපි දේශනාවක් මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කළා. ඊළඟට අද මේ පින්වතුන්ට මේ ඒ වගේ තිබෙන්නා වූ තවත් කොටසක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ අපි එදා ආරම්භක අවස්ථාවේදී කතා කරා මේ ධර්මතා ටික ඔක්කොම ගොඩවල් පහකට දාලා. ඒ තමයි අපි මධ්‍යම ප්‍රමාණයේ ධර්ම කාණ්ඩයක් හදාගෙනයි මේක කතා කරන්නේ. ඒ තමයි නිතරම මම කියපු එකක් අපි සලකා ගන්නවා සිත් 89ක්. චෛතසික ධර්ම 52ක්. රූප ධර්ම වශයෙන් 28ක්. නිර්වාණ ධාතු වශයෙන් එකක්. මේ විදිහට ධර්මතා 170ක් ගුණ කරගෙන මධ්‍යම ප්‍රමාණයෙන් මේ ධර්මතා 170 තමයි මේ කතා කරන්නේ. නමුත් මේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට අපි එකක් එකතු කරගන්නවා ඒ තමයි ප්‍රඥප්තිය කියන එක. එතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්තිය මේ විදිහට ධර්මතා ගොඩවල් පහක් අපි සකස් කරගන්න. කියන්නේ දැන ගැනීමට මේ ආරම්මන ප්‍රත්‍ය ගැන කතා කරන අපි කිව්වා ධර්මතා ගොඩවල් පහක්. මේකෙන් කියවෙන්නේ හරි 아무තු හරිම 아무තු අපි නොසිතපු නමුත් අපි වචනේ හැටියට කියලා තියෙන ධර්මයක්. ආරම්මණය. ආරමුණු. මේ ආරම්මන අපි සූත්‍ර දේශනාවල කතා කරලා තියෙන මේ විදිහට. රූප ආරම්මන තිබෙනවා ධර්ම ආරම්මන තිබෙනවා. රූප ආරම්මන ගත්තම වස්තු වලට ගෝචර වෙන දේවල්. වස්තුවක ආධාරයෙන් බාහිර දෙයක් වර්තමාන වශයෙන් ග්‍රහණය කරගන්න අවස්ථාවේදී ඒවා අපි රූප හැටි සලකනවා. ඒ තමයි බාහිර වශයෙන් තිබෙන වර්ණ රූපය බාහිර වශයෙන් ආයත් මේ මේ ගන්න ශබ්ද රූපය බාහිරින් ගන්න ගන්ධ රූපය ඊළඟට රස රූපය ස්පර්ශ රූපය දැන් මේවා වර්තමාන වශයෙන් වර්තමාන වශයෙන් අපි මේ එක්කාසු කර මේ කියන්නේ අරමුණු හැටියට ගන්න. හැබැයි ගොඩාක් තිබෙනවා ධර්මාරම්මන. ධර්මාරම්මන හරි ගොඩක් තිබෙනවා. වර්තමාන තිබෙන්නා වූ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. ඊළඟට මේ අනිත් ඒවා ඔක්කොම ධර්මාරම්මනයි. ධර්මාරම්මන ඇවිල්ලා හරිම සියු. ඒක ඒව ප්‍රමාණයක් කරන්න බෑ. ඒවා සමහරට අනන්තයි අප්‍රමාණයි කියන්න පුළුවන්. ඒ ධර්මාරම්මන කැටගරයිස් කරායින් පස්සේ කොටස් කරායින් පස්සේ එක එක මේ මේ විදිහට කියලා හිතා ගන්න පුළුවන් නම් කරලා අපි හිතමු කාමාරම්මන රූපාරම්මන ඒ විදිහට. හැබැයි ඒවා වෙන වෙනම ගත්තායින් පස්සේ අවිශාල ගොඩක් වෙනවා ධර්මාරම්මන. ඒ ධර්මාරම්මන වැඩි. මේකේ මේ අරමුණ කියලා කියන්නේ අපේ හිතට දැනී යන දේ. මේක මෙහෙම කිව්වම සමහරවිට පටලවා ගන්න පුළුවන් මේ වචන භාවිතය නිසා. හිත කියලා කියන්නේ අරමුණ ගන්න තැන. හිත කියලා කියන්නේ චෛතසිකයන්ගේ ආධාරය, උපකාරය ඇතුව අරමුණ ගැනීම කරන මාධ්‍යය. අරමුණක් දැනගන්නා වූ මාධ්‍යය. අරමුණක් අල්ලගන්න මාධ්‍යය. ඒ තමයි මේ සිත. චෛතසිකයන්ගේ ආධාර උපකාර ඇතුව සහයෝගයෙන් හිත ආරම්මණය දැනගන්න. ඒ ආරම්මණය දැනගන්නකොට දැනගැනීමේ ධර්මයේ දැනගැනීමේ ක්‍රියාව කරන්නේ හිතයි. ඒ වුණාට ඒ හිතට දැනගැනීමට දෙයක් තියෙන්න ඉපාය. දැනගැනීමට දෙයක් තියෙන්න ඒ දැනගැනීමට දෙයක් නැත්නම් ඒ හිතට ඒ දැනගන්න වැඩේ කරන්න බෑ. දැනගන්නා වූ ගතිය තියෙන දැනගන්නා වූ ගුණේ තියෙන දැනගන්නා වූ ශක්තිය තිබෙන හිතට දැනෙන්න දෙයක් දැනගනු ලබන්නට දෙයක් තියෙන්න ඕනේ. ආන්නේ දැනගන්නට හිතට දැන ගැනීම පිණිස ඉස්සරහට එන. හිතට දැන ගැනීම පිණිස ඉදිරිපත් වෙන. ඉස්සරහින් හිතෙන. ඒ ධර්මයට කියනවා ආරම්මණය කියලා. ෆොටෝ එකක් ගහනකොට කැමරාවකින් ඒ ෆොටෝ එක ගන්නේ කැමරාවයි. හැබැයි ෆොටෝ එක ගන්න ශක්තිය කැමරාවට තිබුණාට ඒ කැමරාව ඉස්සරහා පිට මොකක් හරි රූපයක් කැමරාවට ඉදිරිපත් වෙන්න ඕනේ, පෙනී හිටින්න ඕනේ. මේක Tamange තිබෙන්නා වූ ස්වરૂපය වදින්න. එතකොට එහෙම නැතුව රූපයක් නැතුව කැමරාවට දෙයක් ෆොටෝ කරගන්න බෑ. ගන්න බෑ. හසු කර ගන්න බෑ. ඒක නිසා මේ කැමරාව කොච්චර දක්ෂ වුණත් කොච්චර ඩිජිටල් තාක්ෂණයේ හැටියට ওই දාලා මොන ෆ්‍රීකවෙන්සිස් වලට මේ ඔය තියෙනවනේ එක එක සොලියුෂන්ස් වලට සෙට් කරත් ඒ කැමරාවට ඉදිරියට තියෙන්න ඕනේ ෆොටෝ එකක් හැටියට දෙයක්. ඒ ඉදිරියට තියෙන ෆොටෝ එකක් හැටියට ඉදිරිපත් වෙන දේ කැමරාවට ඇත්ත වශයෙන්ම ಉಪකාරයි. කැමරාවට ඒක ගහගන්න මං ඉන්නවා මං ඉදිරිපත් වෙලා ඉන්නවා මං ඉස්සරහින් ඉන්නවා මෙන්න මාව ගහගන්න කියනවා වගේ ඒ ආරම්මණය එහෙම නැත්නම් ඒ පින්තූරය ඒ රූපය කැමරාව පැත්තට උපකාරයක් කරනවා හැබැයි ඒක ගිහිල්ලා ආරාධනා කිරීම වශයෙන් කරන එකක් නෙවෙයි. දැන් මේ උරය කවදාකවත්ම ඕනෑකමින් ගිහිල්ලා කැමරාවට උපකාර කිරීමක් නැහැ. ඉන්න තැන ඉඳගෙනම යම්කිසි අර වද්ද ගැනීමට ශක්තියක් හැටියට තියෙනවා. ඔය වගේ තමයි මේ ආරම්මණයේ තිබෙන ස්වභාවය. ආරම්මණය ඕලාරික ආරම්මණ තිබෙනවා සිව්ම ආරම්මණ තිබෙනවා මොන අරමුණ වුණත් හිත පහළ වීමේදී තමන්ගේ පැත්තට නැමිලා තමන්ගේ පැත්තට හැරිලා තමන්ව හිතාගන්න තමන්ව අරමුණු කරගන්න ඒ ඔක්කොම චිත්ත චිත්තේටයි චිත්ත චෛතසික ධර්මයන්ටයි තමන්ගේ පැත්තට නම්මාගෙන තමන්ගේ පැත්ත හිතවන්ට තමන් ගැන හිතවන්ට තමන් ගැන අදහසක් ඇති කරවන්ට තමන් සම්බන්ධයෙන් චිත්ත චෛතසික ධර්මයන් හදන්ට නිර්මාණය කරන්ට උපකාර වීම වශයෙන් ශක්තියක් ඇති ධර්මයට කියනවා ආරම්මණය කියලා. හැබැයි කවදාකවත්ම මේක මෙහෙම කියනකොට අපි තේරුම් ගන්නට හොඳ නෑ ආරම්මණය තමයි චිත්තචෛතසික ධර්මයන් හදන්නේ කියලා. ඔහොම හරි සියුම් පටලෑවිලි සිද්ධ වෙනවා මේ. මේකම අමුතුම විදිහේ ਸਰුවච්චතා ඥාණයට හමු වෙච්ච, ਸਰුවච්චතා ඥාණයට දැනෙච්ච, ਸਰුවච්චතා ඥාණයට පෙනෙච්ච මහා සියුම් වූ ධර්ම ස්වභාවයක්. දැන් මේ ආරම්මණයක තිබෙනවා චිත්තචෛතසික ධර්මයන්ට තමන් ගැන තමන් සම්බන්ධයෙන් පහළ වෙන්න තමන් සම්බන්ධයෙන් අරමුණක් අරමුණක් අර වශයෙන් අරගෙන පහළ වෙන්න ඉදිරිපත් වෙන්න හිත හිතායින්ට මේ කණුවක් හැටියට තිබෙන ගතියක්. ඉතින් ඒ එහෙම දැන් මේ ආරම්මණය කියන එක එහෙම උපකාර වීම ස්වභාවයක් හිතට දක්වන නිසා ඒකට කියනවා ආරම්මන ප්‍රත්‍ය කියලා. ආරම්මණයක් හැටියට උපකාර වෙනවා. ආරම්මණයක් හැටියට ප්‍රත්‍ය වෙනවා. ඒකට ඒක වෙන්න හේතුව ආරම්මණයක් හැටියට අර චිත්තචෛතසික ධර්මයන්ට තමන්ගේ පැත්තට නැමිලා හිතවන්ට අරමුණු කරගන්නට ආරම්මණයක් හැටියට මේකේ මහා පුදුම ශක්තියකුත් තියෙනවා. අරමුණක තිබෙනවා ආරම්මන ප්‍රත්‍යය තිබෙනවා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය තියෙනවා. ආරම්මන ප්‍රත්‍ය ශක්තිය නැති එක ධර්මයක්වත් නැහැ. දැන් අපි මේ ගැන කතා කර මේක ගැන මෙහෙම හිතුවෙන් පස්සේ මේ අපි මෙහෙම සරලව හිතමු මේ ගල් ගලක් ගාවා මහා ගල් පර්වතයක් ගාවක් ගහක් තියෙනවා. ඒ ගල් පර්වතයේ ගාව තියෙන ගහට ගහ ඒ ගල් පර්වතයට අර ගහ තියෙනවයි කියලා දැනීමක් නැහැ. ගහටත් දැනීමක් නැහැ මම ගල් පර්වතයක් ළඟ තමයි හැදිලා තියෙන්නේ කියලා. ඒ ධර්මතා දෙක ළඟ තිබුණට අරමුණු කිරීම ස්වභාවය නැහැ. එතකොට ඒ ගහ ගලට උදව් වෙන්නෙත් නැහැ අරමුණක් හැටියට. ගල ඒ පර්වතය ගහට උදව් වෙන්නෙත් නැහැ අරමුණක් හැටියට. ඊළඟට මේ අපි ඔක හිතට දැම්මොත් එහෙම හිත කියලා කියන්නේ අමුතුම විදිහේ ක්‍රියාකාරී ධර්ම ස්වභාවයක්. ඇත්ත වශයෙන්ම හිත කියලා කියන්නේ ක්‍රියා ස්වභාවයක්. ඒ ක්‍රියාවකින් තොරව හිතක් නැහැ. මේ හිත කියන එක ගහක් වගේ දෙයක් නෙවෙයි. හිත කියන එක ගලක් වගේ දෙයක් නෙවෙයි. හිත ඇවිල්ලා ඕලාරික ස්වභාවයක් ඕලාරික ස්වභාවයෙන් තොර වෙච්ච අතිශය සියුම් වූ අතිශය සූක්ෂම වූ ධර්ම ස්වභාවය. ඒ සූක්ෂම වූ ධර්ම ස්වභාවයේ ඇතුලේ තවත් තිබෙනවා අතිශය සූක්ෂම වූ චිත්ත ගති නම් වූ ධර්ම ස්වභාව. චිත්ත ස්වභාව නම් වූ ධර්ම ස්වභාව. මෙන්න මේ චිතටත් ඊළඟට චෛතසිකයේ ඒ සියුම් වූ චිත්ත ධර්මයන්ට සියුම් වූ චෛතසික ධර්මයන්ට මේ ගලත් උපකාර වෙනවා අරමුණක් හැටියට ගහත් උපකාර වෙනවා අරමුණක් හැටියට. ඒක වෙන්නේ ගහේ අර ගල් පර්වතයේට ආරම්භණයක් හැටියට උපකාර වෙන්න ශක්තිය නැති වුණාට ඒ ගහට තිබෙනවා අර සූක්ෂම වූ චිත්තචෛතසික ධර්මයන්ට අරමුණක් හැටියට ඉදිරිපත් වෙන අර ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය ගතිය තියෙනවා. ඒ ගල් පර්වතයටත් තිබෙනවා හිතට දැනී යෑමට පුළුවන් හිතට අල්ලගන්න පුළුවන් හිතට ග්‍රහණය කරගන්න පුළුවන් විදිහේ ප්‍රත්‍ය ගුණයක්. ඉතින් ඒ ගුණය නැත්තම් ඒ ආරම්මන වීමේ අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ හැකියාව ඒවට නැත්තම් අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ ಗುಣ ස්වභාවය ඒකට නැත්තම් කවදාකවත් හිතකට අරමුණු වෙන්නේ නැහැ. ඒක නිසා මේ හිතට තිබෙනවා අරමුණු ගැනීමේ හැකියාව, අරමුණක් අල්ලා ගැනීමේ හැකියාව, අරමුණක් දැන ගැනීමේ හැකියාව, ඒ වගේම මේ අර අරමුණට තිබෙනවා අරමුණක් හැටියට පෙනී සිටීමේ හැකියා ගතිය. හැබැයි අරමුණට බෑ හිත හදන්න බෑ. නිකම් පෙනීවීමක් විතරයි කරන්න පුළුවන් කරන්නේ. ඔය ඕක ah, අපි බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න දැන් අපි යම් ස්ථාන පහකට. ඒ ස්ථාන පහට ගිහිල්ලා බලමු. ඒකේ තිබෙන ස්ථාන පහේ තිබෙන ආරම්මන ස්වභාවය. දැන් අපි මේ අපේ ස්ත්‍රියේ තිබෙන්නා වූ බිත්තිය දිහා බලනවා. බිත්තිය දිහා බලනකොට අපිට පේනවා වර්ණ රූපය. ඒ වර්ණ රූපය වර්තමානයි. ඒ වර්ණ රූපයේ තිබෙනවා අපේ ඇහි චක්කු විඥානය. චක්කු විඥාණයටයි චක්කු විඥාණයත් එක්ක එකට උපදින්නා වූ චෛතසික ධර්ම හතටයි ඔය කියන ටිකට මේ අරමුණු වෙන්න පුළුවන් ಗುಣ විශේෂයක් ගති විශේෂයක් ඔය බිත්තියේ තිබෙන පාටි තිබෙනවා. ඕක අපි නොසිතුවාට ඕකේ තිබෙනවා මේ ඒ විදිහට ගතියක්. හැබැයි සමහර වෙලාවට තිබෙනවා මේ අරමුණු වල තිබෙනවා මේ බල හැකියාවල් ටිකක් අඩු වැඩි වෙන ඒවා තියෙනවා. අපි මෙහෙම හිතුවොත් එහෙම බිත්තිය දිහා බැලුවාම ඒ බිත්තිය දිහා ටික වෙලා බල අපි ඉතින් ඒ තරම්ම ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. අපි හිතමු විත්තියේ පාටත් එහෙමයි. ඉතින් ඒතර ලෝභ කිරීමක් හැටියට ආපහු හිතන්නෙත් නැහැ. එතකොට අපි හිතමු ඊට වඩා යම්කිසි දෙයක්. මොකක් හරි ලස්සන කෙනෙක්. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. මොන ගැහුණා. දැක්කා. හැබැයි ඒ ආරම්මණයේ තිබෙනවා අමුතුම විදිහේ ටිකක් වැඩිපුර බලවන්ට ඒ ආරම්මණයේ පැත්තට ඇහැ හරවගන්න ඒ ආරම්මණයේ පැත්තට ඇහැ අද්දවගන්න 아무තු මේ අරමුණක් හැටියට අර කෙනෙකුගේ හිතේ චිත්ත චෛතසික ධර්ම පහළ කිරීමට පුළුවන් මහා පුදුමාකාර අල්ලා ගැනීම අරමුණු වීමේ හැකියාවක් තිබෙනවා. දැන් අපි තියෙන අර මේ අපිට අපි අහලා තියෙනවානේ මේ ප්‍රංශයේ තිබෙනවා අයිෆල් ටවර් එක. ඔය අයිෆල් ටවර් එක සංකල්පයක් හැටියට මිනිසු කතා කිරීම නිසා හෝ මිනිසු ගිහිල්ලා බලනවා. ඉතින් මේ මිනිසුන්ගේ හිතවල ඒ අයිෆල් ටවර් එක පිළිබඳව හිතවන්ට අරමුණක් හැටියට පුළුවන් අමුතුම විදිහේ ආරම්මන ප්‍රතිශක්තියේ වැඩි ගතියක් ඒකේ තියෙනවා. තව එකක් තියෙනවා. දැන් අපි නිතර බලනවා මේ දකින්නවනේ හැමදාම දකින්නවා මේ අහසේ තිබෙන වලාලු. අහසේ තිබෙන නිල් පාටක්. ඒ නිල් පාට ඉතින් දකින්නවා හොඳයි ලස්සනයි සමහර වෙලාවට වලාකුළු තියෙනවා. ඉතින් ඒවා අපි ඒ වගේ තිබෙනවා. අහසේ තිබෙන පාටේ අහසේ තියෙන වලාකුළු වලත් තිබෙනවා. අපේ හිතවල අපේ අප තුළ ඒ සම්බන්ධයෙන් වලාකුළු සම්බන්ධයෙන් හිතවිල්ලක් ඇති කරන්න පුළුවන් ආරම්මන වීමේ ගුණය. ආහසේ තිබෙන නිල් පාටෙත් තිබෙනවා. හැබැයි ඉතින් අපි අහස දිහා බලන වැඩි ඊට පස්සේ ඒක වැඩිපුර හිතන්නේ නැහැ. දැක්කා නමුත් සාමාන්‍ය ශක්තියක් ඒකේ තියෙනවා. වැහිවලාවක් දිහා අපි ගොඩාක් බලාගෙන ඉන්නේ දැක්කා ඒක ඉච්චරයි. හැබැයි මේ දේ දුන්නක් පායලා තිබෙනවා. දේ දුන්නක් පායලා තියෙන දේ දුන්න දිහා අපි බැලුවාන් පස්සේ දේ දුන්නේ තිබෙනවා අර වලාකුළු වලට වඩා අහසේ නිල් පාටට වඩා ටිකක් වැඩිපුර ඒ දේ දුන්න පැත්තට ඇහැ හරවා ගැනීමේ ඇහැ අද්දා ගැනීමේ එහෙම නැත්නම් අරමුණක් හැටියට ඉදිරිපත් වෙලා ඒ ඒ සම්බන්ධයෙන් හිතුවිලි මැවෙන්න හැදෙන්න උපකාර වීමේ 아무තු විදිහේ බලවත් ගතියක් තියෙනවා මේ අන්න එහෙම ස්වභාවයක් තිබෙන සමහර අරමුණු වල ආරම්මන ප්‍රතිශක්තිය හරි වැඩි සමහර ආරම්මන වල සාමාන්‍යයි හැබැයි හැම අරමුණකම අරමුණු වීමේ අඩුව හෝ වැඩිය හෝ ආරම්මන අරමුණක් හැටියට ඉදිරිපත් වීමේ ප්‍රතිශක්තිය කොච්චර හරි ප්‍රමාණයකට තියෙනවා. ආන්නේ සියුම් හෝ සියුම් හෝ ඕලාරික හෝ වැඩියෙන් හෝ තියෙනා වූ ඒ ආරම්මන ප්‍රත්‍ය ශක්තිය තියෙන අරමුණ ආරම්මණයක්ම තමයි. දැන් බලන්න සද්දේ. සද්දයක් ගත්තත් ඒ වගේ. සබ්දයක් ඇවිල්ලා වර්තමාන සබ්දය අර සෝත විඥාණයට චෛතසික ධර්මයන්ට පහළ වීමට ඒ ගැන හිතවීමට ඒ ගැන අරමුණක් හැටියට සද්ද ඉදිරිපත් ඊළඟට තිබෙනවා නාසයට දැනෙන ගඳ සුවඳ. අපි බලමු මෙහෙම ආහාරයක සුවඳක් දැනෙනවා. ආහාරයක සුවඳ සමහර ආහාරවල සුවඳ තිබෙනවා ඒ ආහාර වැඩිපුර හිතන්නේ නැහැ. දැනුණා ඉච්චරයි. සමහර ආහාරවල සුවඳ තිබෙනවා මේ ලෝභ වශයෙන් හෝ තරහා ගැනීම වශයෙන් හෝ පිළිකුල් කිරීම වශයෙන් හෝ ගොඩාක් තියෙන ආහාරවල ඇලීමයි මේ ඇලීම් සහගත සිතුවිලි හදන්නට මේ පුළුවන් උපකාර වීමේ හැකියාවක් තියෙනවා. ආන්න ඒ විදිහට සුවඳ වශයෙන් රස වශයෙන්ුත් එහෙමයි ස්පර්ශ වශයෙන්ුත් එහෙමයි. දැන් මේ හැබැයි මේ රූපයේ තිබෙන ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් ශබ්දයට. ශබ්දයේ තියෙන ස්වභාවයයි රූපයේ තියෙන ස්වභාවයයි දෙකම වෙනස් ගන්ධයට. ගන්ධයේ තිබෙන ස්වභාවය, රූපයේ තිබෙන ස්වභාවය, ශබ්දයේ ස්වභාවය සම්පූර්ණ වෙනස් රසයට. මේ හතරම ස්වභාවය වෙනස් ස්පර්ශයට. මේක නිසා මේ හත් පස් දෙනා. පස් දෙනා කියලා කිව්වට මෙතන තියෙනවා හත් දෙනෙක්. හතයි කියලා කියන්නේ වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පඨවි රූපය, තේජෝ රූපය, වායු රූපය. මේ කියනා වූ හත් දෙනාට මේ ආරම්මන මේ channel පහ හරහා හිතට ඇතුල් වෙලා ඇතුල් වෙලා තමන් පිළිබඳව හිතවන්ට තමන් පිළිබඳව හිතට අරමුණු කරන්න අරමුණ අරමුණු කරවන්න ඉදිරිපත් වෙන ගතියක තියෙනවා. මේ හැබැයි වෙනස්. මේ වර්තමාන වශයෙන්. දැන් අපි තව පැත්තකට ගියාම මේ ආරම්මන වල තිබෙන අමෝතු සියුම් ගති. ඉස්සර වෙලා දැකපු ඉස්සර වෙලා අහපු කලියෙන් ආග්‍රහණේ රස විඳපු කලියෙන් ස්පර්ශ වශයෙන් අත්විඳපු දේවල් ටිකක් හිතේ හැදිලා හිත චිත්තචෛසික ධර්මයන් හැදෙන්න උපකාර වෙලා ඒ ටික දැන් චිත්තචෛසික ටිකත් නැරිලා ගියා අරමුණත් එහෙම අපෝ වෙලා වර්තමානයේද නැති වෙලා ගියා හැබැයි අතීත වශයෙන් ඒ ටික මනෝමය වශයෙන් ආයෙ නැවත හිතට වමාරලා ඒ කියන්නේ වමාරනවා කියලා කියන්නේ ආව මතක් කරලා ගන්නවා වමාරවාගෙන නැවත ඒ ටික අතීත ආරම්මණයක් හැටියට ඇත්තට පරණ වෙච්ච අරමුණක් පරණ වෙච්ච අරමුණ පරණ අරමුණක් හැටියට සලකන්නේ නැතුව ඒ පරණ අරමුණ වර්තමානයට ඇදගෙන ඇවිල්ලා අතීත අරමුණ වර්තමානයට ඇදගෙන ඇවිල්ලා මනසට දාගෙන මනසේ තියෙන දෙයක් හැටියට දැන් අපි හිතින් අරමුණු කරනවා. එතකොට ඒ පරණ වෙලා ගියත් ඒ අරමුණු වලට තිබෙනවා නැවත හිතට ඇවිල්ලා නැවත හිතට පෙරලිලා නැවත හිතට අරමුණක් හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන් අමුතුම ගතියක් ඒ සියුම් වූ ධර්ම ස්වභාවවල තියෙනවා. අහපු ශබ්දය, අහා දැකපු රූපය ආග්‍රහණයේ වශයෙන් රස වශයෙන් අත්විඳපු දේ ස්පර්ශ වශයෙන් ගත්ත රූප ටික ඒවා නැවත අරමුණු වීම වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා මේ කියන රූප ධර්ම වලට ඊට පස්සේ සිත් වලට ඊළඟට චෛතසික ධර්ම වලට ඔය හැම දෙයකටම තියෙනවා අරමුණු වීම මේ අරමුණු ප්‍රතිශක්තිය. අරමුණු වීමේ ප්‍රතිශක්තිය ප්‍රතිගුණේ තියෙනවා. අපි මෙහෙම තැනකට ගිහිල්ලා බලමු. ඒ තමයි ධර්මයක් තියෙනවා මේ මේ තියෙනවනේ අපි අත්විඳින අහස අහස කියලා කිව්වම අහස අපිට අරමුණු වෙනවා අපි හිතමු දැන් මේ වෙලාවේ මම කියනවා අහස කියලා. නිල් අහස. නිල් අහස කියලා කියනකොට ඒ වචනයත් එක්ක අපිට එනවා කරුණු තුනක් එකට වෙලා එනවා. කරුණු තුනක් එනවා එකට. ඒ කරුණු තුන තමයි දැන් දැන් මේ පින්වතුන් මං කියන දේ අහනකොට දැන් අහස නිල්හස කියලා කියනකොට එක්කෙනෙකුට අරමුණු වෙනවා පාට. එයා පාට තමයි අහස හැටියට සලකගන්නේ. ඇත්තටම පාට කියන එක අහස නෙවෙයි. සමහර කෙනෙකුට අහස කියලා ගන්නකොට හිස් ගතිය මොකක්වත් නැති එක නැති ගතිය හිතෙනවා ඒක අරමුණු වෙනවා එක්කෙනෙකුට නිල් හස කියපු ගමන් නිල් පාට මතුවෙනවා අනිත් එක්කෙනාට මොකක්වත් නැති හිස් ගතිය මතුවෙලා එනවා හිතට අරමුණු වෙනවා තව එක්කෙනෙකුට අහස කියන වචනය අරමුණු වෙනවා. දැන් මේ ධර්මතා තුන එකට බද්ධ වෙලා තිබෙන්නේ. වෙන වෙන ධර්මතා තුනක් එකට කාවැදලා තියෙන්නේ. එකට ලං වෙලා තිබෙන්නේ. නමුත් මේ අරමුණු තුනේම නිල් පාට කියන එකේ අහස කියන හිස් ගතියේ ඊළඟට අහස කියන වචනේ ඔය තුන් දෙනා තුළම තිබෙනවා හිතකට අවස් හිතේ අවස්ථා තුනකට අරමුණු වෙන්න පුළුවන් පෙනී සිටින්න පුළුවන් ගතියක් අහස මොකක්වත් නැති වුණාට හිස් ගතියක් වුණාට ඒ අහසට යම්කිසි ಗುಣ ස්වභාවයක් තිබෙනවා හිතට අරමුණු වයන් හිතට දැනියන් හිතට දැනී යන්න ඕනේ. හිතට දැනී ඵලයන් කියනවා වගේ ගතියක් අරමුණ අහස කියන ස්වභාවයට තියෙනවා. ඒ ගුණය, ඒ ශක්තිය, ඒකේ එහෙම එකක් ඕකේ තියෙන හින්දා තමයි හිතට අහස අරමුණු වෙන්නේ. එහෙම නැත්නම් ඒක අරමුණු වෙන්නේ නැහැ. හැබැයි නැවත වතාවක් කියන්නේ හැබැයි අහසට නෑ හැකියාවක් හිත මම ගිහිල්ලා හිත ටිකක් හදනවා. මම ගිහිල්ලා චෛතසික අරයාගේ මතු කරනවා කියලා. එහෙම බලෙන් ගිහිල්ලා චෛතසික හිත් නිර්මාණය කිරීමේ හැකියාව නැහැ. අරමුණු වීමේ හැකියාව තියෙනවා. ආරම්මන ප්‍රතිශක්තිය තියෙනවා. ආරම්මන ප්‍රති ගුණයක තියෙනවා. ඊළඟට නිල් පාට ආ ඒ අහස කියන නිල් පාට ගතියට තිබෙනවා අහස හැටියට මේ අහස කියන්නේ වෙන එකක්. නමුත් අහස හැටියට ඒක ගිහිල්ලා හිතට වදිනවා. ඒක නිසා මිනිස්යාට ඒක දැනෙනවා. ඊළඟට අහස කියන වචනය ප්‍රඥාප්තියක් හැටියට ඒ අහස කියන වචනය අර හිතට අරමුණු වෙනවා. ඒක නිසා අරමුණක් අරමුණු වීමේ අරමුණු වීමේ හැකියාව ඔය නිල් පාට ගතියටත් තිබෙනවා අහස ගතියටත් තිබෙනවා ඊළඟට වචනයටත් තිබෙනවා අපි ඔය අනුසාරයෙන් තව පැත්තකට යමු. ඒ තමයි මේ දැන් අපි අහලා තියෙන හිත ගැන. අපි අහලා තියෙන හිත ගැන. දැන් අපි ගොඩාක් මේ බණ දේශනා වලින් හිත ගැන කියලා තියෙනවා. හිත කියලා කියන්නේ අරමුණු දැනගැනීමේ ಗುಣ විශේෂයක් අරමුණු දැනගැනීමේ ශක්ති විශේෂයක්. ඒක තමයි හිත. ඒක ක්‍රියාවක්. නමුත් මේ මෙකට තියෙන අමුතු ගතියක් මේ හිතට පුළුවන් අරමුණක් දැනගන්නත් පුළුවන්. ඒ වගේම අරමුණු දැනගන්න පුළුවන් වෙන අරමුණු ගොඩාක් ඔය දැනගන්න පුළුවන් ආහසද, නිල් පාටද, වචනද පාට වශයෙන් ගත්තම වෙනස් වෙනස් ශබ්ද ගන්ධ ආදී දැනගන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අහස් මේ කියන්නේ හිතට තිබෙනවා හිතට අරමුණු වීමේ මං ගැන මං අනිත් එක්කිනා අනිත් අරමුණක් ගැන දැනගන්නවා වගේම තවත් හිතකට මාව පෙනී යම් තවත් හිතකට මාව දැනෙන්න ඕන. ඒ වගේම තවත් හිතකට මේ හිත දැනෙන්න ඕනේ අරමුණු වෙන්න ඕනේ කියලා එහෙම ආරම්මන ගුණ විශේෂයක් තියෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ওই සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව දේශනා කරන්නේ. දැන් බලන්න අපිට හිත පහළ වෙලා පහළ වෙලා පහළ නැති වෙලා ඉතින් කියනවා හිතින් හිත බලන්න කියලා. දැන් හිතක් පහළ වෙනවා වර්තමානයේ. හිතක් වර්තමානයේ පහළ වුණාම ඒ හිතට අර පරණ හිතක් පේනවනේ. එක්කෝ පරණ හිතක් කියලා කියන්නේ ඒ එක්කම මැරී ගිය ඒ එක්කම මැරී යන අතීතයට ගලාගෙන යන හිතක් මේ හරියට අර දැන් තියෙන හිතට පේනවා. ඒ කියන්නේ හිතේ තිබෙනවා හිතක් පහළ වෙලා අරමුණක් දැනගෙන හිතක් පහළ වෙලා අරමුණක් දැනගෙන නැති වෙලා යනවා වගේම පස්සේ පස්සේ පහළ වෙන්නා වූ හිතවලට ඒ මව පෙනේවා. මාම අරමුණු වේවා. එහෙම අරමුණු වෙන්න පුළුවන් ආරම්මන ශක්තියත් ඒකේ තියෙනවා. චෛතසික ධර්ම වලටත් එහෙමයි. චෛතසික ධර්ම වලට තියෙනවා ලෝභයට තියෙනවා හිතට පෙනීමේ ගතිය. ද්වේෂයට තියෙනවා හිතට පෙනී හිඳීමේ ගතිය. ඒක නිසා තමයි අපිට ද්වේෂය අරමුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම රාගය අරමුණු කරන්න පුළුවන්. ඉරිසියාව අරමුණු කරන්න පුළුවන්. ඉරිසියාවට, ද්වේෂයට, ලෝභයට, මෝහයට හැම එකටම තියෙනවා හිතට අරමුණු වීමේ ආරම්මන ප්‍රත්‍ය ගුණය ආරම්මන ප්‍රත්‍ය ශක්තිය. මේ විදිහට මහා ගොඩාක් තියෙනවා තම සෑම රූපයකටම සෑම රූපයකටම තිබෙනවා ద్వාර වශයෙන් හෝ වේවා ධර්ම වශයෙන් හෝ වේවා අරමුණු වීමේ හැකියාව ಗುಣ විශේෂය. ඔන්න ඔයකට තමයි කියන්නේ ආරම්මන ප්‍රත්‍ය කියලා. පටලවා ගන්න හොඳ නෑ මෙතනදී ඒ කිසිම අරමුණකට බලෙන් ගිහිල්ලා හිත හදන්න පුළුවන් ගතියක් නෑ. නමුත් ඒකේ තිබෙනවා හිත හැදෙන්න පුළුවන් තමන් පෙනී හිතීමට පුළුවන් ගතිය විතරක්. දැන් මේ තියෙනවා ඔය අපි දැකලා තියෙනවා යම්කිසි ඔය රූප සටහනක් එහෙම නැත්නම් වීඩියෝ එකක් එහෙම නැත්නම් ෆිල්ම් එකක් ෆිල්ම් එකක් ඔය ෆිල්ම් කරනකොට ඔය චිත්‍රපටයක් එහෙම මොකක් හරි ෆිල්ම් කරනකොට මේ වටේට වටේට දානවා මේ ලයිට්ස් වගේ දෙයක් මේ මොනවාද මේ ලොකු දානවා මේ ඔය ග්ලේයර් එක වදින රිෆ්ලෙක්ෂන් එක තිබෙන ආලෝකමත් මේ දෙයක් ඔය හිටවනවා වටේ. ඒකේ තියෙනවා ඇත්තට වශයෙන්ම මේ ඒකේ ඇත්ත වශයෙන්ම විශේෂ ආලෝකයක් නැහැ. ඔය තියෙනවා නිකන් ලයිට් එකක නම් තියෙන ලයිට් එකක ආලෝකයක් දෙන්න පුළුවන්. නමුත් ඔය සමහරලාට තියෙනවා නිකන් කණ්ණාඩි වගේ එකක් දාලා ඒකේ 아무තු ආලෝකයක් නැහැ. නමුත් ඒක ආලෝකේ නැති වුණාට ඒකට ආලෝකයක් හැටියට කොහෙන් හරි තියෙන දෙයක් එක්කාසු කරලා ආපසු හැරවීමේ සහ එතනින් අනිත් එකකට අඳුරනසන්ට උපකාර වීමේ ගුණ හැකියාව ඒකේ තියෙනවා. හැබැයි ඒකේම ආලෝකයක් නැහැ. ආන්න ඒ වගේ ආරම්මණයකට තිබෙනවා ගිහිල්ලා හිතට ගිහිල්ලත් අල්ලු වෙලා තට්ටු වෙලා හිත අවදි කරගෙන එහෙම එන්න පුළුවන් බලයක් නැති වුණාට නිකන් තමන් ඉන්න තැන ඒ විදිහටම රැඳී ඉඳගෙන අරමුණු වීමේ ಗುಣ විශේෂය. අන්න ඒකට කියනවා ආරම්මන ප්‍රත්‍යය කියලා. ආරම්මන ප්‍රත්‍ය යම්කිසි තැනකද අඩුවෙන් හෝ වැඩියෙන් ආරම්මන ප්‍රත්‍ය ශක්තියත් ඒකේ තිබෙනවා. එතකොට දැන් අපි බලමු සිත් කිව්වා 89ක් කිව්වනේ. ඒ 89ට හිත් 89ක් පේලියට කිව්වා. හැබැයි මෙතනදී තවත් එකක් අපි මතක් කරලා දුන්නොත් හොඳයි. හිත කියලා කියන්නේ අරමුණ දැන ගැනීමනේ. අරමුණු දැන ගැනීම වශයෙන් නම් හිතක් කියලා කිව්වම එකයි. අරමුණු දැන ගැනීම වශයෙන් හිතක් කියලා කිව්වම එකයි. හැබැයි ඒ දැනගන්නා වූ හිතට අරමුණු වශයෙන් එනේවා හරි ගොඩයි. ඒක නිසා ඒ අරමුණු වල තිබෙන්නා වූ විවිධත්වය නිසා අරමුණු වල තිබෙන්නා වූ වෙනස්කම් නිසා ඒ හිත් 89ක් කරලා තියෙනවා. 89 උනේ අරමුණු වෙන ධර්ම වශයෙන්. ඒක නිසා මේ හිත් 89ටම අරමුණු වෙන්නේ එකම දෙයක් නෙවෙයි. 89ටම අරමුණු වෙන්නේ 89 ආකාර වූ අරමුණු සමූහයක්. ඒ වගේත් තිබෙනවා මේ විවිධකම් වෙනස්කම්. ඒ අරමුණොත් එක්තරා ප්‍රමාණයකට ගන්න ඕන නිසා තමයි ඔය විදිහට 89කට කරලා තියෙන්නේ. හැබැයි අරමුණු වීම වශයෙන් ගන්න ධර්ම ස්වභාව ගත්තත් බැලුවොත් එහෙම මහා පුදුමාකාර ගොඩක් තියෙනවා කියලා නෙම කරන්න බෑ. අපි හිතමු මෙහෙම උදාහරණයක් අරගෙන <clears throat> අ දැන් අපිට ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් තිබෙන හිතක් පහළ වෙලා ඉතින් තියෙන මේ හිතක් තියෙන දැන් සාමාන්‍ය කෙනෙක් කෙනෙක් භාවනා කරනවා භාවනා කරලා උපදවා ගන්නවා මේ භාවනා කළ උපදවා ගන්නවා දිවැස. දිව්‍ය චක්ෂුර විඥානය උපදවා ගන්නවා. සාමාන්‍ය කෙනෙකුට පේන්නේ මසසින් මේ ළඟ තිබෙන්නා වූ වටපිටාවේ තිබෙන්නා වූ ආශ්‍රිත ආරම්මන ටික විතරයි. දැන් මේ දිවසින් බලන්ට ගියොත් එහෙම. දිවසින් පේනවා ළඟ තියෙනව නෙවෙයි ඔය ඈත දුර ඉපිද තිබෙන්නා වූ දේවල් මේක ලයිට් එක ගහන්නා වගේ හොඳට මේ සමාධි ආලෝකේ පතුරුව පතුරුවා එයාට නොඑක් දේවල් දිව්‍ය රූප, බ්‍රහ්ම රූප, දිව්‍ය විමාන, බ්‍රහ්ම විමාන ඊළඟට යක්ෂ රූප, භූත රූප, අපාය මේවා ගොඩ අරමුණු කරන්න පුළුවන්. ඒ අරමුණු කරනකොට ඒ අරමුණු මහා විශාල ස්වභාවයක් තිබෙනවා. පෙර පෙරවිසු කඳ එහෙම නැත්නම් <clears throat> අතීත ජීවිත පිළිබඳව මෙනෙහි කරන්ට එහෙම පුළුවන් හැකියාවක් ආවොත් එයාට අතීතේ අරමුණු වශයෙන් මහා ගොඩාක් තිබෙනවා. ඉතින් මේ හැම එකම තිබෙනවා ඒ විදිහට අරමුණු වෙන ගතියක් ඒ වගේම ඒ අරමුණු විවිධත්වය නිසා තමයි මේ විදිහට මේ සිත් 89ක් වෙලා තියෙන්නේ. දැන් මේ සිත් 89 ආරම්භන පැත්තට ගියාන් පස්සේ මෙන්න මෙහෙමයක් කරනවා. ඒක බෙදෙනවා 6කට. අරමුණු ගොඩාක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණක් තියෙනවා. හැබැයි ඒ කෝටි ප්‍රකෝටි ගාන කියන්න ගියොත් එහෙම හරි අමාරුයි. අපිට ජීවිත කාලේ කියලා ඉව කරන්න බෑ. තේරුම් ගන්නටත් බෑ. ඒක නිසා මේ අනන්ත වූ අපරිමාණ වූ ආරම්මන ටික ගොඩවල් 6කට සකස් කරලා ඇහෙන් ගන්න අරමුණු ටික කනින් ගන්න අරමුණු ටික නාසයෙන් ගන්න අරමුණු ටික දිවෙන් ගන්න අරමුණු ටික ඊට පස්සේ ශරීරයෙන් ගන්න අරමුණු ටික හිතින් දැනගන්න අරමුණු ටික කියලා කොටස් කරලා තියෙනවා. හැබැයි මේ හැම දෙයකම තිබෙනවා අර විදිහට හිතට උපකාර වෙන ගති. දැන් අපි බලමු මෙහෙම. අරමුණු කිව්වා දැන් අතීත වශයෙන් වර්තමාන වශයෙන් අනාගත වශයෙන් තියෙන හැම දෙයක්ම ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රතිශක්තිය එකට තියෙනවා. දැන් ප්‍රත්‍ය ධර්ම සරලව කියනවා නම් ඔය ප්‍රත්‍ය ධර්ම හැටියට සලකන්නේ වර්තමානයේ මොනා හරි තියෙනවා නම් වර්තමානයේ හිතක් තිබෙනවා නම් එක හිතක්ද හිත දෙකක්ද 10ක්ද 15ක්ද 89ද ඒ වර්තමානයේ තියෙන 89ම සත්‍ය ධර්මයි ඊළඟට ඒ වර්තමානයේ පහළවන්නා වූ සිත්වල තිබෙන චෛතසික ධර්ම සමූහයේ යම් තරම්ද ඒවත් ප්‍රත්‍ය ධර්මයි ඒ කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ස්වභාවයේ තියෙනවා. වර්තමානයේ පහළවන්නා වූ යම්කිසි රූප ප්‍රමාණයක් තිබෙනවාද ඒ සෑම රූපයකම ආරම්මන ප්‍රතිශක් ප්‍රතිගුණේ තියෙන. ඒ නිසා සිත් 89යි චෛතසික ධර්ම 52යි රූප ධර්ම 28යි කියන මේ ධර්මතා ටික ඔක්කොගෙම තියෙනවා වර්තමාන වශයෙන් අරමුණු වෙන්න පුළුවන් ගතිය. ඒ වගේම තියෙනවා අතීතයට තල්ලු වෙලා ගිය සිත් 89 අතීතයට තල්ලු වෙලා ගිය චෛතසික 51 අතීතයට තල්ලු වෙලා ගිය රූප 28 අරමුණු කරන්න පුළුවන් අරමුණු වෙන ප්‍රත්‍යයේ ආරම්මන ස්වභාවය තියෙනවා අනිත් එක තමයි අනාගතයට අනාගතේ පහළ වෙන්න තිබෙන සිත් 89 අනාගතයේ පහළ වෙන චෛතසික 52 අනාගතයේ පහළ වෙන රූප 28 ඒ පිළිබඳවත් මේ අරමුණු වීමේ ස්වභාවය තිබෙනවා. ඒක නිසා ඒ විතරක් නෙමෙයි දැන් ඔය ටික ඇවිල්ලා ඔය ටික ඇවිල්ලා චිත්ත චෛතසික රූප වශයෙන්. තව ධර්මතා දෙකක් අපි කිව්වා. ඒ තමයි නිර්වාණය. නිර්වාණයත් ඒකට කාලයක් නැහැ. නිර්වාණයට අතීත නැහැ. නිර්වාණයට වර්තමාන නිර්වාණයට අනාගත ඒ කාලයක් අයිති කරන්න බැරි නිර්වාණ ධාතුවත් කාලයකට සම්බන්ධ කරන්න බැරි ප්‍රඥාප්තියත් කියන එක ඒකත් අර ප්‍රත්‍ය ධර්මයක් ඊළඟට අපි කියවනේ අර මේ යම්කිසි දෙයක් ප්‍රත්‍ය වෙනවා නම් ආරම්මණය ආරම්මණය ප්‍රත්‍ය වෙනවා නම් ඒ ආරම්මණයට ප්‍රත්‍ය උප්පන්න වෙන්න එපායි. දැන් අරමුණක් මෙහෙම හිතමු කැමරාවකින් කැමරාවකට පේන දේ ආරම්මණය කියලා ගත්තම ඒ අරමුණ පොටෝ කරන ඒ අරමුණ ග්‍රහණය කරන්නා වූ කැමරාව තමයි ආරම්මණයේ හින්දා ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ. දැන් රූප ආරම්මණය නිසා ඒ ඒ රූප ආරම්මණය තමයි ආරම්මන ප්‍රත්‍ය. ඒ ආරම්මන ප්‍රත්‍යයේ උපකාරය ලබාගෙන ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ සිත් ටිකකුත් චෛතසික ධර්ම ටිකකුත් විතරයි. ඒ නිසා චිත්තචෛතසික ධර්ම ටික තමයි ආරම්මන වශයෙන් ප්‍රත්‍ය ලබාගෙන ප්‍රත්‍ය උප්පන්න ස්වභාවයටපත් වෙන්නේ. මේකේ තිබෙනවා ගොඩාක් අපිට දැනගන්න ඕන දේවල්. මනෝද්වාරික වශයෙන් ගත්තයන් පස්සේ මහා ගොඩාක් තිබෙනවා අරමුණු. ඔය පරමාර්ථ ධර්ම පරමාර්ථ නොවන්නා වූ සමහර ධර්ම අතීතයට ගියා වූ ධර්ම කාලත්‍රයට අයිති නොවන්නා වූ ධර්ම නොපෙමිණියා වූ ධර්ම ওই වගේ ద్వාරයට එහෙම නැත්නම් සම්බන්ධ නොවන්නා වූ ඔය භවංග සිත් තියෙනවා චුති සිත් තියෙනවා ප්‍රතිසන්දි සිත් තියෙනවා ඒවා ඔය සෑම දෙයක්ම දෙකම තිබෙනවා ආරම්මන ස්වභාවය අනිත් හිතකට චෛතසිකයන්ට උපකාර වන්නා වූ ස්වභාවය. ඊළඟට අපි මේකේ තව කොටසක් තිබෙනවා කියලා දෙන්න අපි ඉස්සර වෙලා බලමු මේ පින්වතුන්ට මේ කියාපු ටික යම්කිසි ප්‍රමාණයකට දැනුණාද අහු වුණාද තේරුම් ගියාද කියලා. ඒක දැනගෙන ඊට පස්සේ අපේ තව කොටසක් තියෙනවා මේ ගැන කියන්න ඒ කොටස මම මතක් කරන්නම් මම කැමති මේ අපේ පින්වතුන්ට මේක ග්‍රහණය වුණාද කියන බව දැන ගැනීම දැන ගැනීමට ඒක නිසා අපි මේ මෙතන ඉඳලා සාකච්ඡා කරමු මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ ආරම්මන ප්‍රත්‍යය කියන එක පැහැදිලිව හොඳට තේරුම් ගන්නට ලැබේවා කියලා. ආරම්මන ප්‍රත්‍යය කියන ස්වභාවය හොඳට වටහා ගන්නට ලැබේවා. ඒ වගේම හිතන්ට මෙනෙහි කරන්නට ලැබේවා. මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය හිතකට එහෙම ලේසියෙන් අහුවෙන්නේ නැහැ. නැවත නැවත කියන්න ඕන. නැවත නැවත අහන්න ඕන. නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ප ဋ ාණය කියලා කියන ධර්ම වල හරීම සියුම් ස්වභාවයක් තියෙන්නේ. හරීම සියුම් ස්වභාවයක් වචන නම් අර සූත්‍ර දේශනාවලට කියලා තිබෙන නිසා දැනගන්න පුළුවන්. නමුත් මේකේ තිබෙන ක්‍රියාකාරී ධර්ම ස්වභාවය බලන්න ගියයින් පස්සේ හරි සූක්ෂම දෙයක්. ඒක නිසා අපි පරිස්සමෙන් මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ මම හරීම මෛත්‍රියෙන් කැමති මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හරීම කරුණාවෙන් මම මේ පින්වුතුන්ට මේ මේ කියලා දෙන්නේ මේ ධර්ම කොටස් සූක්ෂමයි නිවරදිව තේරුම් ගන්නට යම්කිසි වැරදි හැඟීමක් ඒකට ඇතුල් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අනිත් එක තමයි මේ ධර්ම කොටස් කියනකොට හරියට පටලැවෙනවා. ඒක තියෙනවා. එක එක ප්‍රත්‍යය දැන් කියන්නේ එක ප්‍රත්‍යක් හිතෙන්නේ තව ප්‍රත්‍යක්. ඔහොම අවස්තුව ඒක නිසා තමයි එකින් එක එකින් එක වෙනම වෙනම වෙනම වෙනම ප්‍රත්‍ය ධර්ම අරගෙන අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා අපේ මේ ධර්ම සභාවේ සහ මේ ධර්ම මණ්ඩලයේ ඉන්න පින්වතුන්ට අතරමං නොවේ. මේවා හොඳට තේරුම් ගන්නට ලැබේවා. ඒ වගේම මෙය ධර්ම අවබෝධයේ පිණිස, නිර්වාණ අවබෝධයේ පිණිස මේ ඇසීම, හිතීම, මෙනෙහි කිරීම හේතු වේවා, උපකාර වේවා, ධර්මාභූතේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් තියෙන ප්‍රත්‍ය මේ කියන්නේ මේකට සම්බන්ධ ප්‍රශ්න තියෙනම ඒව මතුකරනද ඒක වගේම මතක් කරන්න කැමති සමහර වෙලාවට තිබෙනවා මේකේ මේකට ප්‍රශ්නයක් ගත්තාන් පස්සේ මේකේ කිට්ටුවෙන් යන ප්‍රශ්නක් තිබෙනවා. කෙලින්ම මේකට බැහැ ගන්න ප්‍රශ්නක් තිබෙනවා. ඒවා අපි ගන්න ඕනේ. සමහර ලාට තිබෙනවා මේකේ කිට්ටුවෙන් යනවා හැබැයි එකපාරම මේකට ගා ගන්නත් බැරි වෙන ඒවාත් තියෙනවා. එහෙමනොත් එහෙම අපි වෙනම ගන්න ඕනේ. හේතුව පටලැවෙන හින්දා. සමහර වෙලාවට තියෙනවා සමහර ප්‍රශ්න වචනේ මේකින් ගත්තට කතා කරන්න වෙනම පරාසයක්. ඒ වගේ අවස්ථාවේදී අපි ඒක වෙන ධර්ම සාකච්ඡාවකට වෙන මාතෘකාවක් හැටියට ගන්න ඕනේ. ඒක නිසා මම මේ පින්වතුන්ගේ හිත හරියට මේ ආරම්මන ප්‍රත්‍යයටම යොමු කරගෙන තියාගන්න කැමතියි. ඒ නිසා දැන් ඒකත් හිතේ තියාගෙන ඒකට අදාළව ප්‍රශ්න අහන්න පුළුවන්. තෙරුවන් සරණයි. ඉරවන්සනයි ස්වාමීන් වහන්සේ බොහොම වෙන්. එහෙමනම් කල්‍යාණ මිත්‍රෙනි ඉදිරිපත් වෙන්න ප්‍රශ්න වලින් එකතු වෙන්න තිරුවන් සරණයි. නරණී ස්වාමීන් වහන්සේ බොහොම වෙන්. අද ඒ කියලා දීපු ටික හොඳට වැටහුණා. බොහොම වෙන්. හොඳයි. බොහොම වෙන්. ස්වන්නංශ අවසරයි පොඩි ප්‍රශ්නයක් මට මතුවන ස්වන්නංශ දැන් මේ සිතවිල්ලක් අරමුණක් නිසා සිතවිල්ලක් ඇතිවෙනවනම් ඒ සිතවිල්ල ඒ මොහොතේම නැති වෙනවා නම් මේක ප්‍රත්‍ය වෙන්නේ මොන සිතටද ස්වන්නංශ අපිට පොඩ පොඩ්ඩක් මට මේ ප්‍රශ්නේ හරියට දන්නේ මම අහනවා අරමුණට දැන් රූපාරමණයක්ම වර්ණය වර්ණය නම් වර්ණය ඇති වෙලා ඒක නැති වෙන කලින් සිත නැති වෙනවා නම් එතකොට මේක ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ මොන සිතකටද සන්නස මේ මහා සුදුසු දන්න පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්. මෙහෙමයි. මහත්ය හිමීට අහන්න. එතකොට අනිත් අයටත් තේරෙවි. මටත් තේරෙවි මම සමහරට හරි මම මේ මේ උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි මේ ඒ උත්තරේ මගෙන් එන්නේ මේ ඒක හොඳටම හරියට ප්‍රශ්නේ හැටියට හිතේ ගිහිල්ලා හොඳට පළපදියම් වුණාට පස්සේ එහෙම නැති එකට මගෙන් උත්තරේ කොහොමත් ලැබෙන්නේ නැහැ මේ හිමීට කියන්න බලන්න ටිකක් තේරුණා කියන්න බලන්න දවසර සම්මානංශ මම ඇල්වි සම්මානංශ සම්මානංශ මට දැනගන්න අවශ්‍ය දැන් මේ මම අහනත්තේ ඩෝංකාර වගේ අහනවා සම්මානංශ සංස මගේ ප්‍රශ්නේ වෙන්නේ මේකයි. දැන් හිතක් අරමුණක් නිසා දැන් වර්ණ වර්ණ අරමුණක් උදාහරණයක් ගත්තොත් ඒ ඒ සඳහා සිතක් ඇති වෙලා ඒ සිත ඒ මොහොතේම නැති වෙනවා. ඒ කියන්නේ ශනේකින් සිත නැති වෙනවා නම් මේ අරමුණපත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ මොන සිතටද කියන එකයි මම දැනගන්න ඕන අවසර. හරි. දැන් යම් කිසි සිතක් පහළ වෙනකොට ඒ සිත පහළ වෙන්නේ අරමුණක් අල්ලගෙනයි. අරමුණකට හැරිලයි. අරමුණක් අල්ලගෙන අරමුණකට යොමු වෙලා අරමුණකට හැරිලා අරමුණ පැත්ත බලාගෙන තමයි චෛතසික ධර්මයයි හිතයි ටික පහළ වෙන්නේ. ඔන්න හිත පහළ වුණා. මාත්‍යාගේ ප්‍රකාශනයේ හැටියට ඒ හිත පහළ වුණා හිත නැති වෙලා ගියා කියනවනේ. නමුත් මේ හිතේ හිත පහළ වෙනකොට ඒ හිත පහළ වෙනකොට අරමුණකුත් අවශ්‍යයි. දැන් ඒ ආරම්මන ප්‍රත්‍යයෙන් ඒ හිතට ඒ අරමුණ වෙන්නේ ඒ හිත හටගත්ත වෙලාවෙමයි. ඒ හිත හටගත්ත වෙලාවෙම අපි හිතමු හිත ෂණයක් තියෙනයි කියලා. හිත ෂණයක් තිබෙනවා. ඒ ෂණයක් වූ හිතට තියෙන හිත ෂණයයි. ෂණයකින් නැරලා යනවා. නැති වෙලා යනවා. නමුත් ඒ ආරම්මණය ඒ ෂණයේදී අර පහළ වුණා වූ හිතට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. ඒ ආරම්මණයට තිබෙන ප්‍රතිශක්තිය තිබෙනවා මොහතකට හෝ වේවා හිතක් චෛතසික ධර්ම සමූහයක් මේ උඩ උනා මතු උනා නම් ගොඩ උනා නම් මගේ දිහා දැලේවා මම ඒ හිතට පහළ වෙන්න උපකාරක ස්වභාවය මට තියෙනවා කියන හැකියාව ඒ ස්වභාවයේ තියෙන. ඒක නිසා මහත්යා කියපු කතාවේ ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි හිත පහළ වුණාට පස්සේ නෙවෙයි ප්‍රත්‍ය වෙන්නේ හිත පහළ වෙනකොටම ඒ ආරම්මණය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා වර්තමාන රූපයක් ගත්තම වර්තමාන සද්දයක් ගත්තම ඒ විදිහට ඊළඟට මේ අපි හිතමු හිත හිත ඒක ගිහිලා පරණ වුණා කියලා දැන් ඇස් දෙකක් පියාගෙන ඉන්නවා කන් දෙකත් නිෂ්කලංක කරගෙන ඉන්නවා නාසයත් කිසිම ප්‍රශ්නයක් නැහැ දිවත් අරමුණු ගන්නෙ නෑ ශරීරයත් නිසල්මනේ තියාගෙන ඉන්නවා. දැන් එතකොට ద్వාර වශයෙන් මේ ద్వාර පහෙන් වර්තමාන අරමුණු ගන්නෑ කියලා අපි උපකල්පනය කරනවා. ඇස් දෙක පියාගෙන ඉන්නවා. දැන් ඇහෙන් වර්තමාන අරමුණු නෑ, කනෙන් වර්තමාන අරමුණු නෑ, නාසයෙන් වර්තමාන අරමුණු නෑ, කයෙන් වර්තමාන අරමුණු නෑ, දිවෙන් වර්තමාන අරමුණු නෑ. ඊළඟට හිත පරණ අරමුණු ගැන හාර හාර ඉන්නවා හිතේ. දැන් ඒ දැන් පහළ වෙන හිත වර්තමානයි. දැන් පහළ වෙන හිත වර්තමානයි මනෝද්වාරිකයි. මේ දැන් පහළ වෙන්නා වූ මනෝද්වාරික හිතට අරමුණ වෙන්නේ පරණ කෑලි. හැබැයි ආරම්මණය පරණ වශයෙන් ගත්තට අරමුණු කරන්නේ වර්තමාන හිතකින්. අපි මේ ඒ පරණ වෙච්ච හිතෙත් තිබෙනවා අමුතුම ගතියක් ධර්ම ස්වභාවයක් මේ වර්තමානයේ හටගන්නා වූ වර්තමානයේ ඇතිවෙන්නා වූ මේ මනෝද්වාරික සිතට ඒක පෙනී හිටින්ට අරමුණු වෙන්න ගතියක් තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම ඔය අරමුණ හිත පහළ වෙන වෙලාවේදී ඒ වෙලාවට තමයි ඕක මතුවෙන්නේ. ඒක නිසා අපි මතක තියාගත යුතුයි අපේ ආරම්භක දැන් මේ අභිධර්ම ය ගැන කියනකොට කියනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා හතරක් තියෙනනේ ඒකුප්පාද නිරෝධාච හිතයි චෛතසික ධර්මයි ඒක උපාද වෙනවා ඒකාලම්බන වෙනවා ඒකාලම්බන ඒ කියන්නේ එක අරමුණක් ගන්න. ඒ හිත ගැන කියන්නේ. හැබැයි ඒ වෙලාවේ ඒ මොහොතේ ඒ ෂණේ ඒ තප්පරේ තමයි ඒක වෙන්නේ. ඒ වෙලාවේ ඒ අරමුණ 탁ගාලා අර පහළ වෙන හිතට මෙන්න මමත් ඉන්නවා කියනවා වගේ ප්‍රත්‍ය වෙනවා. ඒ විදිහේ ස්වභාවයක් තමයි ඔය ආරම්ම ප්‍රත්‍යයේ තිබෙන්නේ. තේරුවන් සරණයි. වම්පින් සන්නාස. ඒකෝ සන්නාස වර්තමානයේ බාහිර තියෙන වර්ණ රූපයකින් එක එක චිත්තක්ෂණයක් තුළදී ඒක අරමුණාට පසුව නැවත නැවත බාහිරෙන් වර්ණ රූපයක් ඇති වෙන කලින් ඒ අතරතුර චිත්තක්ෂණ දානත් සන්නත් පරණ පරණ අරමුණ අරගෙන සිතුවිලි පහළ වෙනවා කියලා ඒ අරමුණ පරණ අරමුණ වලින් සිතුවිලි පහළවකට හරි ස්වාමීන් එහෙම වෙනවා වෙනවා කියලා කියන්නේ එහෙම වෙනවා කියලා කියන්නේ මේ ඒක ඒක මෙහෙමයි මහත්ය වෙන්නේ ඒකට ඇත්ත වශයෙන්ම හැබෑවටම ගත්තම අපි හිතමු මෙහෙම. දිග පැසේජ් දෙකක් තියෙනවා. පැසේජ් දෙකක් තිබෙනවා එක තැනක තිබෙනවා මේ දැන් අපි පැසේ දැන් අපි හිතමු මේ එයාපෝට් එකක තියෙනවනේ ඔය මිනිස්සු යන තැන්. දැන් මිනිස්සු පැසේජ් දෙකක් තියෙනවා පැසේජ් දෙක මැදින් දාලා තියෙනවා මේ ටිකක් ග්ලෙයර් එකක් කියන්නේ අඳුරු අඳුරු වීදුරුවක්. හැබැයි අනිත් එහා පැත්තේ අනෙක් කෙනාගේ හේවණැල්ල පේනවා. හැබැයි සම්පූර්ණ පේන්නේ නැහැ. හැබැයි එක තැනක තියෙනවා ඒ පැසේජ් දෙකේ දොරටුවක්. එහා පැසේජ් එකෙන් මෙහාට පැසේජ් එන්න පුළුවන්. අපිට මේ අර දොරටුව ගාවෙන් දොර ගාවෙන් අපි යනකොට එහා පැත්තේ පැසේජ් එකේ ඉන්න එක්කන අපිට පේනවා. හොඳටම පේනවා. එයත් අපිත් එක්ක ඉස්සරහට යනවා. අපිත් මෙහා පැත්තේ පැසේජ් එකෙන් යනවා. එහා පැත්තේ තීරු එය යනවා. අපි හොඳට මෙයාව දැක්කේ අර දොර තියෙන හැරි. හැබැයි අපි එහා පැත්තේ අපේ පැත්තේ යනකොට අපිට පේනවා සෙවණැල්ල වගේ අර මේ අරියහ පැත්තෙන් යනවා. හැබැයි අපි අද දැක්කේ හොඳටම දැක්කේ අර ඕපන් දොර තියෙන තැනින් විතරයි. අරමුණක් ගන්නකොට අරමුණක් අපි ගන්නකොට ඒ රූපාරම්මණයක තිබෙනවා චිත්තක්ෂණ 17ක වේගවත්ව දිව යන්නා වූ ස්වභාවයක්. ඒ චිත්තක්ෂණ 17ක වේගයෙන් දිව යන පවතින ස්වභාවයක් රූපයකට තිබුණාට හිතට ඉච්චර හයියක් නැහැ. හිත ඒ රූපය ගන්න එක තැනකින් විතරයි. චිත්තක්ෂණ කීපයක් ගියාට පස්සේ එක තැනකින් විතරක් අර දොරටුවේ අර ඕපනින් එකකින් මිනිසයා දකින්න වගේ එක තැනකින් ගත්තා. හැබැයි ගත්ත ගම ටස් දාලා එයා මේ ඒ ඒ රූපය මේ මනෝද්වාරිකයට ගිහිලා මනෝද්වාරික වශයෙන් තමයි අත වශයෙන් යන්නේ. ඒකට මනෝද්වාරිකය කියලා කියන්නේ නැහැ. හේතුව තවත් අර මේ එතන වැඩිච්ච එක අර එහා පැත්තෙන් අර මිනිස්සයා පැසේජ් එක දිගේ හෙවණල්ල වගේ එහා පැත්තෙන් යනවා වගේ මේ මනෝද්වාරයට බැහැ ගන්නකොටම අර අර දැකපු රූපේ තවත් චිත්තක්ෂණ ගානක් ඉස්සරහට යනවා. ඒ නිසා චිත්ත චිත්ත වීතියකදී ඔන්න ওই වගේ ස්වરૂපයක් එනවා. එක චිත්තක්ෂණයකී තමයි චක්කු විඥාණයට හරේ සෝත විඥාණයට හරි ඔය කොය කෑල්ලක් රූප රූපයක කෑල්ලක් හොඳට වදින්නේ. හැබැයි ඉතින් රූපය ඒ වෙනකොට ඒ වෙලාවේදී අර චක්කු විඥාණයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. හැබැයි එතනින් ආරම්භපත්තින් ප්‍රත්‍ය වුණාට <clears throat> අනිත් එක ඉතින් මේ රූපය දැක්කත් එකයි නොදැක්කත් එකයි රූපේ මැරලා යනවා ඊට පස්සේ ගත්ත රූපය හරියට අලුත් රූපයක් හැටියට සලකාගෙන ඊට පස්සේ වැඩි කරගෙන යනවා මේ මනසේ ආන්නේ ඒ හැම අවස්ථාවකදීම මනෝද්වාරික වශයෙන් අරමුණු වෙන්න ඕන හැරිය මනෝද්වාරික වශයෙන් ඒ රූපාරම්මණය අරමුණු වෙනවා ඒ වගේම පංචද්වාරික අරමුණක් හැටියට අරමුණු වෙන්න ඕන තැනදී පංචද්වාරික අරමුණක් හැටියට අරමුණු වෙන. ඒ හැම තැනකදීම ආරම්මන ප්‍රතිශක්තියෙන් ප්‍රතියින් ප්‍රතිවෙන්න හැකියාව මේකට තියෙනවා. වහන්සේට අනේක වාරයක් පින්නේ පැහැදිලි කර දුන්න තෙරන්සන සම්මාක්. තෙරන්සන සම්මාස ඒකෙදී නටක්කු විඥානය පහළ වෙන තැන තියෙනවානේ. එතකොට අපි දන්නවා සාමාන්‍ය චෛතසික තියෙන්නේ 7යි කියලා. මේ සර්වචිත්ත සාධාරණ හත කියන එක වේදනාපස්ස සංඥා චේතනා එකතා ජීවිතේ මානසිකාර කියන එක ඒකත් එක හිතක් තියෙනවා. උතර ඔය හතම එකතු වෙලාද ස්වාමීන් වහන්සේ එතනදී වර්ණ සංඥාව ගන්නෙ නැත්නම් සංඥාව හරි එහෙම මොකක් හරි ප්‍රධානත්වයක් ගන්නවද හිතත් එක්ක නැත්නම් ඔය හතම එකතු වෙලා මේ ඔය මේ අරමුණ මේ වර්ණ සංඥාව. එතකොට සංඥාස ඒක දැන් අර දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ තිබ්බ චක්කු අවස්ථාවකදී වගේ වෙනකොට මේ මේ ප්‍රඥාව එකතු වෙනවා වගේ කතාවක්. එතකොට ප්‍රඥාවත් එක්ක එකතු වෙලා ඒ හිතේ තියෙන ප්‍රබලත්වය මතද ගන්නෙ නැත්නම් එතනදී අර මේ හතයි මේ හතත් පරිවිචිත සාධාරණ හතත් හිතක් තියෙන නිසා මේ හිතේ ආදාන මේකෙන් යන්නේ නැත්නම් මේ ප්‍රඥාචෛත්‍යකත් එක්ක ඒකට සම්බන්ධ වෙනවද අරමුණු ගැනීමේදී. සාමාන්‍ය අපේ හිතේ සම්මාස මේ දැන් ලෝකෝත්තර හිත්වල නිර්වාණය අරමුණු වෙන්නේ ප්‍රඥාවට කියනවා. ඒතකොට ප්‍රඥාවට විශේෂයෙන් අරමුණු වෙනවාද නැත්නම් ප්‍රඥාව සහිත ඒ හිතට මාර්ග හිතට හරි ඵල හිතට හරි නිවන අවබෝධ මේ අරමුණු වෙනවාද කියන එක පොඩ්ඩක් මම පැහැදිලි කර ගන්න පුළුවන් තේරුම් ගන්න. මං මං හරි පරිස්සමෙන් අහගෙන හිටියා මහත්තයා කියපු ප්‍රශ්නේ මට තේරුණා. මේ මහත්තයා කියාපු අහපු ප්‍රශ්නේ තියෙනවා ස්ථාන තුනක්. පළවෙනි එක තමයි ద్వාරික චිත්තය. දැන් පළවෙනි එකේදී ධර්මතා හතක් තියෙනවා. හත් අටක් තියෙනවා. ඒ තමයි සරෝචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7යි හිත කියනා වූ 1යි 8යි. මෙතන තියෙන මහත්ය ඇත්ත වශයෙන්ම ක්‍රියා ස්වરૂප 8ක්. ක්‍රියා ස්වરૂප 8ක එකාසුවකින් තමයි අර අරමුණ පිළිබඳව යම්කිසි වැඩක් කරන්නේ. ඒ වැඩ වැඩය අරමුණ ඇත්ත වශයෙන්ම අරමුණ ගැනීම කියන වචනය පාවිච්චි කරාට හිතට මුල් තැන දීලා ඇත්ත වශයෙන්ම ඒ ඒ අට දෙනාගෙන් හිතයි චෛතසික ධර්ම 8 7යි ගත්තම හිතට මුල් තැන දීලා තමයි මේක කතා කරන්නේ. ඒ කියන්නේ හිත ප්‍රධානත්වයක් එතන දරන නිසා. හැබැයි මේ අරමුණු දැනගැනීමේ අරමුණු දැනගැනීමේ ගාණේ කරගැනීමේ හැකියාව හිතට තිබුණාට හිතේ හිතේ තිබෙනවා යම් යම් දුර්වලකම්. ඒ දුර්වලකම් ටික සම්පූර්ණ කළ දෙන්නේ අනිත් චෛතසික ධර්ම 7 එකයි 7යි. දැන් මේ ඔය දැන දැන් සිතට මේ සිතට අරමුණු සිතට අරමුණුට යා ගැනීම හැකියාව නැහැ එහෙමට. එහෙම හැකියාවක් ඒ හිතට නැහැ. අර හිතට තියෙන්නේ අරමුණ දැන ගැනීම හැකියාව මාත්‍රේ පමණයි. ඊළඟට මේ අර මානසිකාරය කියන එක කරනවා මානසිකාරය කියන එක එක්තරා ක්‍රියාවක් කරලා දෙනවා මේ අර අරමුණ දැනගන්නා වූ ගතිය හේවත් හිත අර අරමුණ පැත්ත ටිකක් තල්ලු කරලා දාන ගතිය තියෙනවා. හැබැයි අර ඒ මානසිකාරයට අරමුණ දැනගන්න බෑ. මානසිකාරය කියන ක්‍රියාව කරන්නේ හිතව අරමුණ පැත්තට තල්ලු කරලා දානවා. හැබැයි එහෙම තල්ලු වුණායින් පස්සේ ස්පර්ශය කරන්නේ මොකද්ද? මේ තුන් දෙන එකතු කරන. ස්පර්ශයට බෑ අරමුණ දැනගන්න. මානසිකාරයට බෑ අරමුණ දැනගන්න. ඊළඟට වේදනාවට බෑ අරමුණ දැනගන්න. වේදනාව කරන්නේ ඒකේ තියෙන පොඩ්ඩක් මොකක් හරි හොඳක් නරකක් විඳ ගැනීම. සංඥාව කරන්නේ සංඥාව කරන්නේ හරියට අර එක අරමුණක් ගන්නවා කෝටි ප්‍රකෝටි ගණක් අරමුණු තිබුණාට ඒ වෙලාවට ස්ටක් ගාලා එකක් කුටු කරලා ගන්න ගතිය විතරක් කරලා දෙනවා හිතට. එච්චරයි ඒ කරන්නේ. හැබැයි සංඥාවට අරමුණ දැනගන්න බෑ. වේදනාවට අරමුණ දැනගන්න බෑ. ඊළඟට අර චේතනාවට තියෙන්නේ ওই ධර්මතා අට එක්කාසු කරලා පවත්වා ගැනීම. එච්චරයි ඒකට ඒකට චේතනාවට අරමුණ දැනගන්න බෑ. ඊළඟට ඒකාග්‍රතාවයට අරමුණු දැනගන්න බෑ. ඔක්කොම තියෙන්නේ එකතු කරලා සෙට් එක හදාගන්න. ඒක නිසා ඇත්ත වශයෙන්ම බැලුවාම ඔය අරමුණ දැන් අර අරමුණ දැනගන්නවා කියන වැඩේ කරන්නේ හිත විතරයි ඒ හිතට අරමුණු දැනගැනීමේදී අනිත් හත් දෙනාම මහා පොදියට ක්‍රියා හතක් තව සිද්ධ කරනවා ප්‍රධාන අරමුණ දැන ගැනීම නිසා ඒ අවස්ථාවේදී මේ චක්කු විඥාණයට කියනවා මේ අරමුණ ගන්න අරමුණ දැන ගන්නා වූ හිත කියලා. හැබැයි ඇත්තට බැලුවන් පස්සේ ක්‍රියා 8ක් සිද්ධ වෙනවා අනිත් හත් දෙනාගේ උදව්ව නැතුව මේක කරන්න බෑ. මේ අර කියනවනේ මනෝ පුබ්බංගමා ධම්මා කියලා. ඒක නිසා මනස ප්‍රධාන නිසා අර සිතේ තිබෙන ස්පර්ශය ගැන කියන්නෙත් නැතුව, මානසිකාරය ගැන කියන්නෙත් නැතුව, සමා අර ඒකාග්‍රතාවය කියන්නෙත් නැතුව, සංඥාව ගැන කියන්නෙත් නැතුව, මොකක්වත් ගැන කියන්නේ නැතුව ඒ අර අයගේ සපෝට් එක ලැබුණා තමයි ප්‍රධානම අරමුණ දැන ගැනීම නිසා ඒකට කියනවා මේ හිතින් අරමුණු ගන්නවා කියලා. ඔන්න එකක්. ඒකෙදි ඔය ක්‍රියා ස්වභාව 8ක්. අනිත් එක දැන් මේ ඒක වර්තමානයි. අනිත් එක තමයි මේ දැන් දිවස දිවසකින් ගන්න අවස්ථාවේදී එතන තිබෙන්නේ විඥාණය තියෙනවා හැබැයි විඥාණයට හරියට තව ලෙන්ස් එකක් හයි කරා වගේ ටිකක් සාමාන්‍ය පවර්ෆුල් ටිකක් ලෙන්ස් එකක් හයි කරා වගේ ගතියක් තමයි ඒකේ තියෙන්නේ. එතන තියෙනවා ප්‍රඥාව කියන එක තියෙනවා. ඇත්ත වශයෙන්ම ඥාණය. ඒ කියන්නේ ඒකාග්‍රතාවය හොඳට ශක්ති සම්පන්න කරලා දීපු නුවණකින් තමයි ඒක දැනගන්නේ. හැබැයි එතනදී හිතක් තියෙනවා හැබැයි ප්‍රඥාව තිබෙනවා. ඒක නිසා දිවසින් දැනගන්නවා කියන තැනදී හිත යට කරගෙන ප්‍රඥාව වෙනවා. දැන් දැන් මෙහෙම බැලුවන් පස්සේ කැමරාවට මම නිතර කියන එකක් තමයි ඔය කැමරාවට දාන ලෙන්සස් ඒ ලෙන්සස් දාන්නේ ලෙන්සස් දාන්න ඉස්සර වෙලා මේ මේකේ තියෙනවා මේ ඔය කැමරාවල තිබෙනවා ඒකට ෆික්ස් වෙලා එන නිකන් ග්ලාස් එකක් ලෙන්ස් එකක් තියෙනවා ඒක ඇවිල්ලා ඔහෙ තියෙනවා ඒක නෝමල් එකක් හැබැයි ඒක තියෙද්දිම තමයි අර තව තිබෙන පවර්ෆුල් අර ලොකු දුර තිබෙන දේවල් අදලා ගන්න පුළුවන් එක එක කලාත්මක රටා තිබෙන ලෙන්සස් ඒක ඉස්සරහට හයි කරන්නේ. ඊට පස්සේ ફોકસ කරපු ගාම හරි ලස්සනට කැපිලා අරක එනවා. ආන්නේ වගේ ප්‍රඥාව කියන එක හිත කියන එකට ආපු ගමන් හිත කියන එකේ ප්‍රඥාව කියන චෛත්‍යකයේ ආපු ගමන් එතනදී මේ හරි ගොඩක් තියෙනවා. දැන් වර්තමාන රූපයක් දැකීමේදී හිතට උදව් කරන්නේ චෛතසික ධර්ම 7යි. ඒක නිසා හරි දුප්පත් හිත. මේ ඒ කියන්නේ ලොකු දෙයක් මහා ලොකුට එහෙම දැනගන්න එහෙම බෑ. චෛතසික ධර්ම හරි අඩුයිනේ. ඉතින් හැබැයි කුසල ආරම්මණයකදී අපි හිතමු ලොකු දෙයක් මේ කුසල ආරම්මණයකදී කියන්නේ හොඳ දෙයක් දැනගැනීමේදී ඒකෙදි චෛතසික ධර්ම ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ වැඩ කරනවා හරියට 30 ගානක්. 33න් එහා යනවා. 33න් එහා යනකොට මේ හිත කියන එකට දැනගන්න තිබෙන ඒ කියන්නේ උදව්පකාර කරන ක්‍රියා ස්වභාවයේ තිබෙන මේ දේවල් හරි වැඩි. ඒ වැඩිකම නිසා අතන ප්‍රඥාවත් හොඳට සෙට් වෙලා එනවා. ඒ ප්‍රඥාවටත් හොඳට වැඩ කරන්න පුළුවන්. තව එකක් තියෙනවා මෙහෙම. මේ තියෙනවා මේ දැන් අපි යම්කිසි දෙයකින් කණ්ණාඩියකින් බලනකොට කණ්ණාඩියෙන් පේන ගතිය තියෙනවනේ. කණ්ණාඩියෙන් පේන ගතිය හැබෑව. දැන් හොඳට මේ අපිට එහා පැත්තේ හොඳට පේනවා. අපි හිතමු මේ ග්ලාස් එකක් කියලා අපේ ඇහැට දාන එකක් කියලා. දැන් ඒ ඇහැට දාන කණ්ණාඩි පේනවා. දැන් අපි ඇහැට දාන කණ්ණාඩියට අපි දානවා පොඩි කොළ පාට මේ මේ කියන්නේ කෑල්ලක් හයි කරනවා. එහෙම කෑල්ලක් හයි කරපු ගමන්ම අර පෙනෙන ගතිය සම්පූර්ණම කොළ පාට කියන එක ඩොමිනේට් වෙනවානේ. අපිට මුළු ලෝකෙම කොළ පාට වෙලා පේන්නේ. ආන්න ඒ වගේ මේ මනස ඒ කියන්නේ හිතට අර ප්‍රඥාව කියන ලෙන්ස් එක ගිහිල්ලා හය කරපු ගමන් එයාගේ ඒ වෙලාවට තිබෙන්නා වූ ශක්තිය හැටියට අර කොළ කෑල්ල අර අපි බලපු කණ්ණාඩියේ කණ්ණාඩියේ තිබෙන පේන ගතිය එයා යට කරගත්තා වගේ අපිට කොළ පාට පේන්න ඇරියා වගේ අර ප්‍රඥාව කියන ලෙන්ස් එක ගිහිල්ලා හිත යට කරගන්නවා. හිතටත් යම් ටිකක් පේනවා තමයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රඥාවට පේන. කරන්නේ ටිකක් හිත තිබුණාට හිතේ තියෙන බලය නැත්තේ නෑ. හැබැයි ඒක ඩොමිනේට් වෙනවා අර මේ ප්‍රඥාවෙන්. ඒක නිසා කියනවා මේ හිතින් බලනවා කියලා කියන්නේ නැතුව අපි ඒකට ඇසින් බලනවා දිවසින් බලනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම එතන ඒ ප්‍රඥාවේ තමයි හිතට ගිහිල්ලා ඇලිලා හිත යට කරගෙන එයා තමයි මේක කරන්නේ. හැබැයි හිත නැතුව නෑ. හිත තියෙනවා හිතේ තියෙන ක්‍රියාකාරය හරි සියුම් වෙලා යනවා ප්‍රකට නැහැ. ඒකේ ප්‍රකට වෙන්නේ ප්‍රඥාවේ ස්වરૂපේ. එතකොට ලෝකෝත්තර අවස්ථාවට ගියයින් පස්සේ එතනදි තියෙන්නේ මේ එතනදි තිබෙනවා එකක් අර මේ එතනදි තියෙන හිත ගැන කියන්නේ අපි හිතින් නිවන් දකිනවා කියලා කියන්නේ අපි එතනදී ප්‍රඥාවෙන් නිවන් දකින්නවා කියලා කියනවා. ප්‍රඥාව තමයි හිතේ තියෙන ශක්තිය ඩොමිනේට් කරලා යට කරලා හිත තිබිච්චාවේ නමුත් ප්‍රඥාවෙන් තමයි හොඳට මොහොතට නිවන් දකින්නේ. ඒක නිසා අපි කියන්නේ මාර්ග හිත් කියනවට වඩා මාර්ග ප්‍රඥාව. මාර්ග හිත් කියලා කියනවා මාර්ග ප්‍රඥාවයි එතන තියෙන්නේ. ඒක නිසා සාමාන්‍ය හිතවිලි වලදී ලෝකයට සම්බන්ධ දේවල් වලදී හිත දැනුමින් ප්‍රධානයි ලෝකෝත්තර ධර්මවලදී ප්‍රඥාව අවබෝධයෙන් ප්‍රධානයි. ওই විදිහටයි තියෙන්නේ. අර අනිත් චෛත්‍යක හිත ඩොමිනේට් ඩොමිනේට් කරනවා. බොහොම පිසෝන්ස් හොඳටම තේරුණා. මේ ඒකෙදී තව සූටි ප්‍රශ්නයක් ආවම මේ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ අපිත් දන්නවා අරමුණු වලින් හිත හිත හදන්න බෑ චෛතසික හදන්න බෑ කියන එක. ඒතර සමනස දැන් මේක අර පත්‍යෝප්පන්න භාවයට එනකොට සිත් 89 චෛතසික 52යි තියෙන්නේ. ඒතර පත්‍යෝප්පන්න භාවය කියන්නේ ඒතර අරමුණු වලින් උදව් ලැබෙන එක වගේ එකක්ද එතකොට එන්නේ සමනස පත්‍යෝප්පන්න කියන එක වචනේ තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න මේ කහණේ සමනස. එතකොට හදන එකක් නෙමෙයි උදව් ලබන එකක් වගේද සමනස එතන අදහස් හරි මහත්තයා. ඒ මහත්තයා හිතුව තාලේ හරි. හදන එකක් නෙවෙයි ඒ කියන්නේ එයා අරමුණ ගිහිල්ලා හිත හදන්නේ අරමුණ හිත හැදීමට හිත හැදිලා යන්න මේ Taman උපකාරුණා විතරයි. දැන් අර කියනවා මේ මේ ගහ ඒ කියන්නේ ගහක් හදන්නට තිබෙනවා පොහොර දානවනේ. පොහොර දැම්මයින් පස්සේ ගහ හැදෙනවා. හැබැයි ඒ ගහ හැදෙන්න යම්කිසි උපකාරයක් විතරයි. ඊළඟට වතුර ටිකක් දානවා වතුරෙන් හැදෙනවා ගහ. හැබැයි උපකාරයක් විතරයි. හැබැයි ගහ හැදුනේ වතුරෙන් නෙවෙයි ගහ හැදුනේ පොහොරින් නෙවෙයි ගහ හැදුනේ වෙන එකකින්. හැබැයි ඒ ගහ හැදෙන්න උපකාරයක් වුණා විතරයි. ආන්න ඒ වගේ ආරම්මණය කියන එක මේ චිත්ත චෛතසික ධර්ම යම්කිසි ප්‍රමාණයක් අඩුවෙන් හෝ වැඩියෙන් හෝ යම්කිසි ප්‍රමාණයක් ඒ වෙලාවේ පහළ වෙන්න නිකන් පෙනී හිටින් වශයෙන් උදව් වෙනවා විතරයි මහත්ය හිතපු විදිය හරි. තෙරුවන් සරණයි. ඕකේ සමාන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කාල වේලාව සැලසලා මම හිතනවා අපිට ඔකේ කාලකින් වැඩසටහන නිමා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපිට තේරුම් ගත යුත්තක් තියෙනවා මම අහන්නම් මේ ප්‍රශ්නය. සවනන්ද එක සිතකින් අපිට කිසිම අරමුණක් හරියට තේරුම් ගන්න බෑ. ඒක නිසා තමයි අපි කියන්නේ චිත් තේරි වලින් එහෙමත් නැත්නම් චිත් වීතියකින් තමයි දැනගන්නේ කියලා. එතකොට අපි දැන් චක්කු يعني අපි ගත්තොත් එහෙම ඇසෙන් දකින රූපයක් එහෙමත් නැත්නම් චක්කු විඥානය දැනගන්න රූපයක් ගත්තාම එතනත් අපි ගත්තොත් එහෙම අතිමහන්ත ආරම්මණයක් සිත් ප්‍රේලියකින් තමයි අපි ඒක දැනගන්නේ. එතකොට ප්‍රශ්නේ වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ වර්ණ රූපය කියන එක ඒ දැන් චක්වාසයෙන් ගත්තොත් සිත් 46ක් පමණ ඇති වෙන බව අපි අහලා තියෙනවා දැනගෙන තියෙනවා. ඒ 46ටම ප්‍රති වෙනව නේද කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ දැන් පංචද්වාර ආවර්ජනයේ පතන් චක්කු විඥාන සම්පටිච්ච සංකීර්ණ වස්තුපර ඇතුළු ඒ සිත් පෙළටම ඒ බාහිරින් ගන්නා අරමුණ ප්‍රත්‍ය වෙනවද කියන එක ඉතින් පැහැදිලි කරලා දෙන්න සාමන්න ඉතින් අපි ප්‍රතිසන් නිමා කරන්න බලමු සාමන්න ඒක තියෙනවා මහත්තයා මෙහෙම මෙහෙම එකක් තියෙනවා පරිස්සමින් පරිස්සමින් තේරුම් ගනීවා මේ හිත හැදෙන තැන් කියලා જાතියක් තියෙනවා. හිත හැදෙන හිත හටගන්න මේ ඒ කියන්නේ අපි හිතමු මේ ගහක් මහත්ය පැලවෙනකොට ඒ භූමියක් තියෙනවනේ. ඒ භූමිය වගේ හිතක් පැලවෙන්න හිතක් හටගන්න නිකම් භූමිය වගේ ආධාරක යම්කිසි තැනක් තියෙනවා. ඒ ආධාරක තැන් තියෙනවා හයක්. අපි ඒව තමයි ඔය වස්තු කියලා හඳුන්වන්නේ. යම්කිසි ආධාරක වෙච්ච චක්කු රූපේ චක්කු ප්‍රසාද වස්තුව සෝත ප්‍රසාද වස්තුව ඊට පස්සේ ගාහන ප්‍රසාද ඒක වස්තුවක් ජීව ප්‍රසාද වස්තුවක් කාය ප්‍රසාද වස්තුවක් ඊට පස්සේ උදේ වස්තුව කියලා. ඔය තැනක තමයි මහත්තයා මේ මේ පහළ වෙන්නේ. හිතක් පහළ වෙයි. චෛතසික ධර්ම පහළ වෙන්නේ ඔය ඔය ඔය තැනක් ඔය භූමියක් ආශ්‍රය කරගෙනයි. චිත්ත වීතියක ගත්තම මේ චිත්ත වීතියක් ගත්තාම ඒ චිත්ත වීතියේ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක චක්කුද්්වාරය ආධාර කරගෙන ඒ භූමියේ පහළ වෙන්නේ මහත්තයා එක හිතක් විතරයි. එක හිතක් විතරයි. එතකොට ඒක මේ අර අමු අමුවේ තිබෙන්නා වූ ඒ වෙනකොට මේ පහළ වෙච්ච මතු වෙච්ච රූපයක්. හැබැයි ඒ එකම ඒක මේ රූපයත් හොඳට නිකන් හොඳට නිකන් තරුණ පහේ රූපයක් කියමුකෝ තරුණ පහේ නිකන් මැරින්ද වැටිච්චේ නැති නිකන් වැඩිගෙන යන රූපයක්. ඒක නිසා හොඳට අහු වෙන ගතියත් ඒකට තියෙනවා. චක්කු විඥාණයෙන් ගත්ත රූපය ඉක්මනටම ඊට පස්සේ ඒක අරමුණු කරනවා මේ ඒක සම්බන්ධයෙන් අරමුණු කරන බාර ගන්න එක පහළ වෙන්නේ මහත්ය හෘදේ වස්තුවේ. ඒ කියන්නේ සම්පටිච්ඡන සිත. පහළ වෙන්නේ චක්කු විඥානේ නෙවෙයි. චක්කු ප්‍රසාදේ නෙවෙයි. චක්කු විඥාන වැරදි. චක්කු ප්‍රසාදේ නෙවෙයි. ඒක හෘදේ වස්තුව මේ හෘදේ වස්තුවේ පහළ වෙන වස්තු රූපේ ආශ්‍රය කරගෙන. ඊට පස්සේ සම්පටිච්ඡනයත් සම්තිරණයත් වොත්තපණයත් ඒ ටිකත් ඔක්කොම පහළ වෙන්නේ අතන. ඉතින් මේ අර බැලුවෙන් පස්සේ මේ වස්තු රූපය ආධාර කරගෙන තමයි ওই ලයින් එක යන්නේ. දැන් ධර්ම විරෝධී ගතියක් ඇති වෙනවා මේ චක්කු විඥාණය චක්කු මේ චක්කු ප්‍රසාදයේ ළඟ සම්පටිච්ඡනේ පහළ වුණා චක්කු ප්‍රසාදයේ ළඟ සංතීර්ණේ පහළ වුණා චක්කු ප්‍රසාදයේ ළඟ වොතපනේ පහළ වුණා චක්කු ප්‍රසාදයේ ගාව ජවන් ටික පහළ වුණා කියපු ගමම් ඒකේ මේ තියෙනවා එතකොට මේ වෙන වෙන જાතිත් ඔකේ කරනවායි කියලා. හැබැයි වෙන්නේ වස්තු රූපය ආධාර කරගෙන තමයි අනිත් ටික පහළ වෙන්නේ. එතකොට එතකොට වෙන්නේ මහත්තයා මේ මේකට සාධාරණත්වයක් තියනවද කියලා හිලෙන හිතෙනවා මේකේ ඇයි චක් මේ පංචද්වාරික චක්කු පංචද්වාරික චිත්ත වීතියක් කියලා නම් කරේ මෙච්චර මේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුදේ වස්තුවේ තියෙන එකක් නේද? එහෙම හිතෙනවා. මටත් එහෙම හිතෙනවා. හැබැයි ඒක එහෙම නොකිය දැන් චිත්ත වීතියක චිත්තක්ෂණ අපි හිතමු හටගන්න එකයි මැරී යන එකයි අයින් කරපුවම චිත්ත වීතියේ හොඳට වැඩ කරන්න පුළුවන් මේ ගසාබසා දාගෙන ඉන්න පුළුවන් චිත්තක්ෂණ තියෙනවනේ 15ක්. ඒ 15න් ඇත්ත වශයෙන්ම ලයිව් තියෙනවනේ 14ක්. ඔය මේ බංගය එහෙම නැති වුණායින් පස්සේ මේ කියන්නේ මේ චලන බංග නැතුණන් පස්සේ හොඳටම හොඳටම වැඩ කරන්නා වූ දේවල් තිබෙනවා 14ක්. ඒ 14 ඒ 14න් ඇහැ සම්බන්ධ කරගන්නේ එකයිනේ. ඒ කියන්නේ චක්කු විඥාන රූපේ විතරනේ චක්කු විඥාන විතරනේ අනිත් එක ඔක්කොම එතකොට වස්තුව ආශ්‍රයෙන් තියෙන්නේ ඒක නිසා වැඩි ප්‍රමාණයක් මේ වස්තුව ආධාර කරගෙන පහළ වෙන නිසා නිකන් සාධාරණ ගතියක් තියෙනවා මේ ඇයි ඒක එහෙනම් මනෝද්වාරික කිව්වනම් හොඳයිනේ කියලා මේ වැඩි ප්‍රමාණයක් ඉතින් අර මේ අතන වස්තු රූපය ආධාර කරගන්න නිසා ඒක එහෙම කියන්නේ නැත්තේ සාධාරණ හේතුවක් තියෙනවා. හේතුව වස්තු රූපය ආධාර කරගෙන සම්පටිච්ඡනේ පහළ වුණා. වස්තු රූපය ආධාර කරන සම්තිරණය වොත්තපණය ජවන් ටික පහළ වුණත් ඒ වස්තු රූපේට ඒ විදිහට වැඩ කරන්ට අල්ලලා දීපු රූපය අතීතයෙන් ගෙන අප එකක් නෙවෙයි. අතීතයෙන් මතක් කරලාගත් එකක් නෙවෙයි. අනාගතයෙන් කාගර වද්දාගෙන ඇදගත් එකකුත් නෙවෙයි. ඒ වෙලාවෙම දැකපු, ඒ වෙලාවෙම අමු අමුවේ ගහගත් එකක් තමයි මේ දැන් මේ වස්තු රූපය ආධාර කරගෙන මේ ඉතිරි ටිකෙන් යන්නේ. ඒක නිසා තමයි ඒකට පංචද්වාරයට සම්බන්ධ පංචද්වාරයට ආරමුණු වෙච්ච රූපයක් අරගෙනයි මේ වස්තු රූපයට බාර දීලා එතන මැෂින් එකේ වැඩ කරන්නේ අන්න ඒක නිසා තමයි ඒ ඒකට ඒ නම කියන්නේ. ඇත්තට බැලුවයින් පස්සේ ඉතිරි හරිය වැඩ කරන්නේම අරකේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා අර මේ ඉතිරි ඉතිරි රූප ටික ඔහි ගලාගෙන යනවා. හැබැයි මේ මම පොඩි උදාහරණයක් කියන්නම් මේ අ අපි මේ තියනවා මේ එකක් ඔය සමහර චිත්‍ර තියෙන මහත්තයා මේ ඉරි ගහලා. ඉරි ගහලා කියන්නේ ලස්සනට මේ පොඩියට නිකන් මේ ලස්සන රවුමක් එක ඉරක් ගිහිල්ලා මේ ඔය ගහපු මේ පින්තූර જાතියක් තියෙනවා. ওই පින්තූර එකක් දිහා නිකන් සාමාන්‍යයෙන් විනාඩි තප්පර කීපයක් දිහා හොඳට තප්පර 30ක් විතර ඕකේ ඇහැ හොල්ලන්නේ නැතුව බලාගෙන ඉඳලා ඈ හොල්ලන්නේ නැතු බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඉඳලා ඊට පස්සේ ඒ පින්තූරෙන් එකපාරම ඈ අරගෙන බිත්තියට දාන්න ඕනේ. බිත්තිය පැත්ත බලන්න ඕනේ. බලපු ගාම අර ඉස්සලා බලාගෙන හිටපු ඒ පින්තූරේ බිත්තිය දුවනවානේ. බිත්තිය තියෙන වගේ ටික වෙලාවක් අපිට දර්ශන වේගෙන යනවා. හැබැයි අපි ඇහැ ඒ වෙලාවට අපේ ඇහැ පින්තූරයේ නැහැ. අපි මේ පින්තූරෙන් ඇහැ ආකට අරගෙන ඉන්නේ. නමුත් ඒක තවත් තියෙනවා කියලා අපිට පේනවා. ඒ අලුත් ගතිය හින්දා අලුතෙන් ඉන්නේ. ඒ වගේ අර තිබෙනවා රූප ආරම්මණයක්. රූප ආරම්මණයකට කිහිල්ල පංචද්වාරා වජන සිතට පස්සේ චක්කු විඥාණයෙන් අර එක රූපයක් ගහගත්ත ගමන් ඒක මහත්තයා වැදිලා යනවා වැදිල්ලක් අන්න අර අපේ ඇහැ අර මේ රූපයේ වැදිලා බිත්තියට අහුණන් පස්සේ පේනා වගේ එහෙම එකක් යනවා ඒ ටික තමයි හොඳට අල්ලගන්නේ මේ සම්පටිච්චනේ සම්තීර්ණයේ වොත්තපනේ ජවන් ටිකට හොඳට කන්න පුළුවන් හොඳට වැඩ කරන්න පුළුවන් හොඳට ගතියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ගතිය තියෙන්නේ එතන. ආන්න ඒක නිසා ඒවා මනෝද්වාරික හැටියට සලකන්නේ නැහැ. ඒක වස්තු රූපේ තමයි ආධාර කරන පහළ වෙන මේ ළඟයකින්ද. මනෝද්වාරික හැටියට ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒවා කෙලින්ම මනසින්ම ගත් ඒවා. ඒවත් හැබැයි වස්තු රූපෙන් තමයි යන්නේ. හැබැයි ඒ වස්තු රූපේට වැඩ කරන්නට එතන පහළ වෙන්නට ආපු පැත්ත වෙනස්. ආන්නේක ඒක දැන් මෙහි දැන් තියෙනවා ඔය ඔස්ට්‍රේලියාව තියෙන චයිනීස් භාණ්ඩ තියෙනවානේ. ඌවා ඒ වුණාට ඉතින් මේ චයිනීස් භාණ්ඩ වුණාට ඒවා මේ ඔවගේ චීන නම තිබුණාට වෙන වෙන රටවල නිෂ්පාදක කියනවා දන්න ගන්න. නමුත් ඔස්ට්‍රේලියාවේ තිබුණාට ඒකේ නම කියන්නේ අර අර අරෙන්නේ චීන කියලානේ. ඒ වගේ ඒ ආපු තැනනේ. ඒ භාණ්ඩේ ආපු තැන. ආපු රට. ඒකට නම දීලා තමයි චීන කියලා කියන්නේ. ආන් ඒ වගේ අපි මනෝද්වාරික ආරම්මණය කියලා කියන්නේ මනසට මනසින්ම ගත්ත හින්දා. ඊළඟට පංචද්වාරාවජනය කියලා කියන්නේ මනසට එළියෙන් ගත්ත හින්දා. ඔන්න ඒ කියලා මෛත්‍රිය මතක් කරන තේරුම් ගන්නයි. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං ඒ කියන්නේ ඇත්තටම මම තේරුම් ගත්තේ ඇත්තටම බාහිරේ තියෙන ඒ වර්ණ රූපේම පත්ති වෙලා තමයි ඉතුරු මේ පංචද්වාර ආවර්ජන සම්පටිච්චන සංකීර්ණ වගේ වොත්සපන්න යවන් වගේ සිත් ඒ සිත් තේලි ඇති වෙන්නත් පත්ති වෙන්නේ ඇත්තටම අර රූපේ කියන එකම තමයි තේරුම් ගත්තේ ඒකේ එහෙම හිතුවොත් නිවර්දි ස්වාමීන් වහන්සේ ඔව් මැරිගේ ළඟ රූපේ දැන් බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපි අදට අපිට ලැබී තියෙන කාලය නිමාවටපත් වී යන්නේ. පෙරවන්න පොඩි ප්‍රශ්නයක් අහන්න ඉන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මම ඒක එහෙම අහගෙන ඉන්නකොට මට වැටහුනේ මේ ආරම්මන ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ මේ රූපාරම්මණයක් කරලා අර චක්කු විඥාන සිද්දක කුසලහා කුසල දෙක විතරක් නේද කියලා. ඒ කියන්නේ අර එච්චර දුරට යනකොට මේ ඒක ආරම්මන ප්‍රත්‍යයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකක් මට හිතෙන ආරම්මන ප්‍රත්‍යයෙන් එහෙමනම් පහළ වෙන්නේ මේ දෙක විතරක් නේද කියලා. අනේ සන්නහසේ පොඩ්ඩක් වෙලා තියෙනවා නම් එකක් කියලා දෙන්න. ස්වාමීනාථේ ප්‍රශ්නෙට මදාන තමයි සමහරවිට හුඟක් අය හිතනවා ස්වාමීනාථ චක්කු විඥානය පහළ වෙන හිත අතීත මේ අතීත ආරම්මණයක් අරගෙන තමයි ඊතුරු සම්පටිච්චන සම්තිර්ණ පහළ වෙන්නේ කියන එකට මට දැන් සමහර පොත්පත්වල තියෙනවා ඔච්ච වර්තමාන ආරම්මණය චිත්තක්ෂණ 17ම තියෙන්නේ වර්තමාන ආරම්මණය කියන. ඒතර වර්තමානය කියලා එතන අදහස් වෙන්නේ චිත්තක්ෂණ 17ම කියන එක. එතකොට මේ දැන් අර දැන් කාන්තිම මාත්මය ආපු විදිහට එතකොට මේ වර්තමානය කියලා කියන්නේ අතන චක්කු විඥානය විතරද ඒක අනිත් ඔක්කොම කියන්නේ අතීත ආරම්භණයක් එක්ක යන්නේ නැත්නම් චිත්තක්ෂණ 17ම වර්තමානද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් හොඳයි සවන්න සුතේ වාසන. මෙහෙමයි තියෙන්නේ මම ඕක කියන්න තමයි අර මේ අර කිව්වේ අර පැසේජ් දෙකක යනවායි කියලා. අර මිනිස්සේ දැන් අපි පැසෙජ් දෙකකින් යනවා. එක්කෙනෙක් එහා පැත්තෙන් යනවා. එයා අපිට යන බව පේනවා. නමුත් අපි මෙහා පැත්තෙන් යනවා. අපිට එයා එක්කෙනෙක් දකින්න දොර ඇරලා දොර ගාවින් යන තැනින් විතරයි. ඒ වගේ මේ චක්කු විඥාණයට රූපාරම්මණය ප්‍රත්‍ය වෙන්නේ චක්කු විඥාන අවස්ථාවේදී පමණයි. ඊළඟට සම්පටිච්ඡණයට යනකොට ඒක ඒ වෙලාවෙම ගත්ත අතීතාරම්මණයක් චිත්තක්ෂණයක් පරණ වෙච්ච අතීතාරම්මණයක්. චිත්තක්ෂණයක් පරණ වෙච්ච අතීතාරම්මණයක් හැබැයි සම් පටිච්චණයට සම්තිරණයට යනකොට චිත්ත දෙකක් පරණ වෙච්ච එකක්. හැබැයි ඒක දෙකක් පරණ වුණාට අර මේ ඒ පරණ වුණා කියලා කිව්වත් අර ඒක ගත්ත ගත්ත රූපය මේ තාම මැරීගෙන හිමීට හිමීට පාස් වෙලා යනවා. එළියෙන්. ඇතුලෙන් ඒ ගත්ත ඒක පිළිබඳව අලුත් එකක් නිසා එතරම් ඒ තරම් චිත්තක්ෂණ ගානක් පරණ නැති නිසා ඒක ඒ වෙලාවට හරියට වර්තමාන හැටියට හොඳට කාවැදලා තියෙන. ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඒ චක්කු විඥාණයට අහුවෙච්ච එක මානසික වශයෙන් පරණ වේගන පොඩි පොඩි කාලයක් යන ගතිය විතරයි තියෙන්නේ. ඒක නිසා හැබැයි ඒක ඒක හොඳටම බැලුවන් පස්සේ තමයි ඔක තේරෙන්නේ. හැබැයි අපි විග්‍රහ කරනකොට එච්චර ඩීටේල් යන්නේ නැතුව සාමාන්‍යයෙන් කියන හැබැයි සමහර අය තේරුම් ගන්නවා සමහර අය තේරුම් ගන්නවා මේ මේ දිග පේලියටම ඕක මේ වෙනවයි කියලා. මොකද්ද? ඒකෙදි චක් නෑ පොඩක් ඉන්න. වචන ටික කියන්න. චිත්ත වීතියේ තිබෙනා වූ සෑම සිතකටම චිත් සෑම සිතකටම අරටික අර රූපයේ තිබෙන ෂණ 17ම පේනවා කියන එක තමයි සමහරුන්ට වැටහි යන්නේ. හැබැයි ඒකේ ගැළපෙන්නේ නැති තැන් තියෙනවා. ඒක හොඳට තේරෙනවා. හොඳටම බලන්න මේ අපිට තේරෙනවද දැන් රූපයක් පහළ වෙනවා. රූපයක් පහළ වෙලා චිත්තක්ෂණ 17ක් ඉන්නවනේ. හැබැයි රූපයක් පහළ වෙලා චිත්තක්ෂණ 17ක්ම ඉන්නේ නැහැ. පහළ වෙන චිත්තක්ෂණයයි නැරී යන චිත්තක්ෂණයයි බාර දෙන්න වැඩ කටයුතු දෙයකට එකක් තමයි රූපය පහළ වීමේ වැඩය රූපේ මැරී යෑමේ වැඩය රූපයක් පේනවා නම් අරමුණු කරනවා නම් අරමුණු කරන්ට තිබෙන අවස්ථා තිබෙන්නේ තව 15යි ඒ 15 වෙනුත් මේ භවාංග අවස්ථාවේදී හිතට රූපය අහුවෙන්නේ නැහැ. භවංග චලන අවස්ථාවේදීත් හිතට රූපය හරියට අහුවෙන්නේ නැහැ. භවංග උපච්ඡේද අවස්ථාවේදීත් අහුවෙන්නේ නැහැ. ටිකක් වැඩිපුර රූපයේ පැත්තට හැරෙන හිත තියෙන්නේ පංචද්වාරාවජින විතරයි. ඊට පස්සේ හරියටම ගිහිල්ලා රූපයේ හිත ස්පර්ශ වෙන සහ හොඳට අඩිය ගන්න තැන තමයි චක්කු විඥානය. එතකොට මේ දැන් මේ රූපය පිළිබඳ රූපය පහළ වුණාට පස්සේ මේ වෙලා වෙනකොට චිත්තක්ෂණ පහක් පරණ වෙලා තියෙනවා. චිත්තක්ෂණ පහක්. භවංග අවස්ථාවේදී පහළ වුණා. භවංග චලන අවස්ථාවේදී පරණ වුණා. එතකොට හිත නෑ රූපේ ගාව තාම එනවා භවංග උපච්ඡේද අවස්ථාවේදීත් චිත්තක්ෂණ තුනක් පරණයි රූපය එතකොටත් තාම බැදිලා නැහැ මනෝ පංචද්වාරා වජනයේකේ හැරුණා ඊට පස්සේ එතකොට හතරක් පරණයි තාම ස්පර්ශ වුණේ නැහැ මේ රූපය රූපයත් ඉතින් ඔහි හැදීගෙන මෝරගෙන යනවා තාම මේ එනවා හිත එනවා මේ රූපය පැත්තට. හරියට රූපය චිත්තක්ෂණ පහක් පරණ වෙනකොට තමයි හරියටම වදින්නේ ඇවිල්ලා. හරියටම වදින්නේ. එතනින් ගත්තා. එතකොට අරගෙන ඊට පස්සේ ඇතුළට රිංග ගන්නවා. ඒක ඒ කියන්නේ දැන් මේ හතර දෙකට බෙදන්න චිත්තක්ෂණ 17ක් දෙකට බෙදුවෙන් පස්සේ කීයේ දෙන්නේ? චිත්තක්ෂණ 17ක් දෙකට බෙදුවෙන් පස්සේ හරි මැද කියලා ගන්නේ කොයි හරියද? හරි මැද හරියට ගන්නේ අටවෙනි එක නේද? නමයි. නවවෙනි චිත්තක්ෂණය. නවවෙනි චිත්තක්ෂණයට යනකොට වැඩිගෙන යන එකනේ. දැන් මෙහෙන් මෙහෙන් දැන් වැඩිගෙන වැඩිගෙන යනවා. ඊට පස්සේ නමෙන් පල්ලහැට ගියන් පස්සේ අනිත් පැත්තට බැහැගෙන යන එකනේ තියෙන්නේ. මිනිස්සෙක් ගත්තයින් පස්සේ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 50 දක්වා මෝරගෙන මෝරගෙන. අවුරුදු 50න් පස්සේ පල්ලෙහාට යනවා. චිත්තක්ෂණේ මෝරගෙන මෝරගෙන යනවා. එතකොට මේ මේ පස්වෙනි චිත්තක්ෂණයේදී පස්වෙනි හිතේදී චක්කු විඥානයේදී ගන්නේ මෝරාගෙන යන තරුණ පහේ. දැන් තරුණ ගමට යන්නා වූ රූපී ගන්නෙ. එතකොට ඒක හොඳට වදිනවා. මහලු කාන්තාවක් මහලු මිනිසෙක් ඇහි අපිට දැක්කයන් පස්සේ ඒ මිනිස්සයා ඒ තරම් ඇහැ වදින්නේ හොඳට තරුණ කෙනෙක් ගත්තයන් පස්සේනේ හොඳට වදින්නේ හිතට ඒකත් එහෙම තියෙනවානේ මේ රූපෙත් හොඳට ගන්න පුළුවන්කම තියෙන්නේ අර තරුණ වේගන යන යන්නා වූ රූපයයි ඒක ගත්ත ගමන් ඊට පස්සේ ඇතුළට රිංග ගන්නවා ඒ ඇතුළට රිංග ගන්නේ ගත්ත ගත්ත එකක් චක්කු විඥාණයෙන් ගත්තා ඊට පස්සේ හරියට ළඟනේ. ඒක නිසා වස්තු රූපය ආධාර කරගෙන අනිත්‍යක දිගට දිගට දිගට ගලාගෙන යනවා. හැබැයි මේ චිත්තක්ෂණ 17ක් ආයුෂය ඇති කරගෙන පහළ වුණා වූ රූපයේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය උනේ අර එක තැනකදී. හැබැයි ඒ තැන හොඳටම හොඳටම හොඳයි. දැන් මිනිස්සෙක් ජීවත් වෙනවා අවුරුදු 100ක්. අපි හිතමු ඔව් අවුරුදු 100ක් ජීවත් වෙනවා. ඒ මිනිස්සයා අවුරුදු 20 දී ෆොටෝ එකක් ගහ ගන්න. අවුරුදු 20 ගේ ෆොටෝ එකක් ගහගෙන ඉල්ලලා තියෙනවා. එතකොට එයා අවුරුදු 5 දී ගත්තෙත් නෑ, 10 දී ගත්තෙත් නෑ, 12 දී ගත්තෙත් නෑ, 15 දී ගත්තෙත් නෑ, 18 දී ගත්තෙත් නෑ, අවුරුදු 20 දී ෆොටෝ එකක් ගන්න. ෆොටෝ එකක් ගත්තේ අවුරුදු 20 දී ෆොටෝ එක තරුණ ෆොටෝ එක තියෙනවා. ඊට පස්සේ 25 ගන්නෙත් නෑ. ඉතින් 30 දී ගන්නෙත් නෑ, කොහොමවත් ගන්නෑ. හැබැයි ඒ මිනිස්සයා හඳුනාගන්න අවුරුදු 20 දී ගත්ත ෆොටෝ එක හොඳටම ඇති. අනිත් එකේ මුලින් ගන්න ඕනෙ නැහැ, පස්සේ ගන්න ඕනෙ නැහැ. ඉතින් මේ මිනිස්සයා පිළිබඳව කතා කරන්න නම් මේ මිනිස්සයා පිළිබඳව හිතන්න නම් අර එක ෆොටෝ එක හොඳටම ඇති. ඒ වගේ අපි මේ ආයුෂයේ තිබෙනා වූ ඒ රූප රූපයක හොඳටම අල්ලගන්නේ එක තැනකින් ඒ අල්ල ගැනීම හොඳටම ඇති අනිත් එක හිතට කරන්න. එහෙමයි තින්නේ හැබැයි කතා කරනකොට අපි කියන්නේ ඔක්කොම ටික ඒකෙන් බැලුවයි කියලා. ඒකම සාධාරණයක් තියෙනවා ළඟ රූපයක් නිසා. තේරුවන් සරණ. මේක තේරුණාද කියලා එකත් මට නිකන් අමුතු අමුතු වගේ පේනවා. මේ අපේ නවක පින්වතුන් ඉන්නවා නම් මේවා මොනවාද මෙව් අහන්නද අපි මේ ආවේ මෙච්චර මේ කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. එහෙම හිතෙනවා නම් මේ ඒකත් අහන්න ප්‍රශ්නයකට. තේරුවන් සරණයි. හොඳයි බ්‍රුණ මාත්මයා මම හිතනවා ඔබතුමාට හේතුව සෑහීමකට පත් වෙන්නේ නැති කියලා කාන්ති මාත්මයා මට නම් තේරෙනවා ජයන්ත මහත්මයා කාන්ති මහත්මයා කොහොමද නෑ මට ග්‍රෑන් ස්වාමීන් වහන්සේට වෙලා පරක් වෙලා ඒක නිසා මේ තව දිග දිගට අහන්න මම කැමති නෑ දැන් මම තේරුම් ගත්ත විදිය නම් පොඩ්ඩක් කියන්නම් ස්වාමීන් වහන්සේ හොඳයි කියන්න. දැන් මම තව එකක් කියන්නම් කුරුලෙක් ගැඩවිල්ලෙක් අල්ලනවා. කුරුල්ලගේ තියෙන්නේ පීකයක්නේ හොටයක්නේ. එතකොට ගැඩවිල්ලෙක් අල්ලනවා මේ පණුවේ. ඒ පණුවාගේ කුරුල්ලෙක් පණුවෙක් අල්ලනකොට ඒ පණුවාගේ හැමතැනම අල්ලන්නේ එක පැත්තකින් එක තැනකින් විතරයි අල්ලන්නේ. අනිත් පැත්ත දෙපැත්තට වැටෙනවා. ඒකත් හිතාගන්න. ඒ වගේ තමයි මේ චිත්ත වීතියේ පණුවක් කියන්නේ අපි ගත්තොත් එහෙම මේ රූපය චිත්තක්ෂණ 17ක් දුවන රූපය ගත්තයින් පස්සේ මේ පණුවාගේ ඇඟෙන් කොටසක චක්කු විඥානයේ තියෙන තැනින් තමයි හරියට පීක් එකකින් අහුණා වගේ වෙන්නේ අනිත් පැත්තේ ඉල්ලලා තියෙනවා. හරිවස් සාගන්ස මම දැන් තේරුම් ගත්තේ වර්ණ රූප රූපාරම්මණයක් ආපුහම මේ ඒ මොහොතේදීම චක්කු විඥානයේ අර සරචිත සාධාරණ හතත් එක්ක පහළ වෙනකොටම එනවා ඒ ඒ චක්කු විඥාණයෙන් ඒ දැනගන්න ඒ වර්ණ රූපාරම්භනේ දැනගන්නකොටම භවංගේ චලනය වෙලා චලනය වෙනවා. ඒ කියන්නේ වස්තු රූපේ චලනය වෙනවා. ඒ චලනය වෙලා භවංග භවංග උපච්ඡේදය ඇවිල්ලා පංචද්වාරයේ න සිතේදී අර අර අර අර සාධාරණ තියෙන මානසිකාරයෙන් නැවතත් රූපේ වර්ණ රූපේ තව ටිකක් තදිට අල්ලගත්තට පස්සේ තමයි මේ චිත්තක්ෂණ 17 ගිහිල්ලා ජවන්වලදී වෙන්නේ කියන එක තමයි මට තේරුනේ. ඒක හරියට මම සම්හස නැත්තම් වෙන වෙලාවක කියලා දෙන්න. මම අහන්න සාරයි. ආ පොඩ්ඩක් පොඩ්ඩක් කියන්නේ අද නින්දයනේකුත් නෑ මට මේ කියන්න බලන්න කියන්නේ ආ කියන්නේ අයි. මම හිතුවේ දැන් වාරාම්මණයක් ආපුවාම අපිට චක්කු විඥානීය පහළ වෙලා රූපාරම්මණයයි චක්කු ප්‍රසාදයයි ඒකින් අර එතෙන් අර සිතයි චක්කු විඥාන සිතයි අර සර්ව සර්වචිත්ත සාධාරණ හතයි එක්කම ඒ මොහොතේම ඒ චක්කු විඥාන සිතක් පහළ වෙනවා. ඒ කුසල චක්කු විඥාන සිත් දෙකයි තියෙන්නේ. කුසල සිත සිත පහ. එකක් කියන්නේ ඔව් මොකක්ද එකක් කියන්නේ. එතකොට ඒ වෙනවත් එක්කම මෙතන චක්කු විඥාන සිතෙන් අර වස්තුපාරම්මණය දැනගන්නකොටම තමයි භවංගයත් මේ මොහොතේම චලනය වෙනවා. චලනය වෙලා භවංග චලන භවංග උපච්ඡේද වෙලා අර පංචත්වාරවත්තන සිතෙන් නැවතත් අර රූපය ගැන හොඳ දැන් හොඳට දැනගන්නවා කියන්නේ. ඊට පස්සේ වෙන්නේ කියලා මට හිතේ. ඔව් ඒක ඒක ඒක එහෙම හිතාගන්න එක නැවත මේ මම හිතන්නේ හදාගන්න වෙනවා. හොඳයි. ඔව් ඒක හදාගන්න වෙනවා. අපි වෙලාවක එහෙනම් මේ කට්ටිය ඔක්කොම එක්කාසෙලා හැම කෙනාගේම එහෙම කියපු එක හරි හොඳයි. එහෙම කියපු එක බොහොම හොඳයි. අපි චිත්ත වීතියක් නැවත හසුරුවලා අපි ඒක ඉදිරියට දැනගමු. හොඳයි සම්හත්. හොඳයි හොඳයි. ඒක සම්හාදලා වෙන් කරේ එකහම. ආ බොහොම හොඳයි බොහොම හොඳයි. කතා කරපේ කොච්චර වටනවද? බොහොම හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ නම් අනේක අප්‍රමාණ වාරයක් පින් අදත් වහන්සේ මේ මහා මැදියම් රැවෙනකන් අප සමග ධර්මයේ සාකච්ඡා කරන්න සඳේ සිටිය ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉතින් තවනට සිත්‍රස් වෙනුවෙන් මේ තුන ඉන්න සියලුම කල්යනා මිත්‍රයන් වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කර පුණ්‍ය ආනුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද සාකච්ඡාව නිමාවටපත් කරන්න ඔබ වහන්සේට නැවතවරක් අපි යොමු වෙනවා. ත්වන් සරණයි සාන්නාංශ. හොඳයි. පින්වත් හැම දිනාටම සරණයි සපයක් සැනසෙල්ලක් වේවා. ධර්මත් ඒකට කියන්නේ ධර්ම ගවේෂණය කරන හිත් පහල කරගත්තා ධම්ම විචේ සිත් පහල කරගත්තා හේතුඵල ධර්ම රාමුවේ වැඩ කරන්නා වූ ඒ හිත්වල ඒ ඒ චෛතසිකවල අරමුණු ගැනීමේ ක්‍රියාව මොන මොන විදිහටද කෙරෙන්නේ අරමුණු වීම අරමුණු ටික හිත්වලට මොන මොන විදිහට අරමුණු වෙන්නේ මොකද්ද කොහොමද උපකාර වෙන්නේ කියන කතාව තමයි අපි මේ දවස්වල මේ කතා කරන්නේ. ඒවා හොයා බලා ඒවා නිවැරදිව දැනගනිමින් ඒ වාගේ තිබෙන්නා වූ ක්‍රියාකාරී ස්වභාවයේ නැවත නැවත නැවත නැවත නොඑක් පැති වලින් හාරා අවුස්සා බලමින් මේ භාවනා මනසිකාරයක් හැටියට මේ වැඩේ මේ පින්වතුන් සෑම එක්කාසුද පැය දෙකකට පමණ ආසන්න කාලයක් දැන් මේ කරගෙන ගියා. මේ වාගේ බලාගෙන යනකොට අපිට හොඳට හිතට පළපදියම් වෙනවා තේරෙනවා මේවා හොයනකොට ධර්ම ශක් සතීන්ගේ තිබෙන්නා වූ ස්වરૂප විතරක් අපේ හිතට පිරීලා තේරිලා යනවා අර පුජ්‍යල හැඟීම් නැති වෙලා යනවා පුජ්‍යල හැඟීම් ආත්මීය හැඟීම් සත්ව හැඟීම් ඒව නැති වෙලා යනවා නා ඒ වෙනුවට අර එක එක ධර්ම වල තිබෙන සිත්වල තිබෙන චෛතසික ධර්ම වල තිබෙන ආරම්මන වල තිබෙනා වූ ඒ ಗುಣ ස්වභාවයන් විතරක් අපිට අහු වෙනවා. මෙන්න මේ හොයා බැලීම මේ විදිහට මෙනෙහි කිරීමම අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා මේ සත්ව සංකල්පනාව ආත්ම සංකල්පනාව පුජ්‍යර සංකල්පනාව අපේ හිතින් හිත් වලින් අතුගා දාන්න. ඒක හරිය ලේසියක් වෙනවා අපිට නිර්වාණ ධාතුවේ තිබෙන වටිනාකම තේරුම් අරගෙන ඉතින් තියන්න. ඒ නිසා මේ පින්වතුන්ගේ මේ ධර්මයේ හෙවීම ඉතාමත් වටිනවා. ඒ වගේම තව තවත් අපි මේ පින්වත් හැමදෙනාට මේසේ ධර්මයේ හොයන්ට ධර්මවල තිබෙන ක්‍රියාකාරී ස්වභාවයන් දැනගන්න ශ්‍රද්ධාව ඒ ධර්මයේ දේශනා කරවදාල බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි පැහැදීම ශ්‍රද්ධාව සංග්‍රහණය කෙරෙහි පැහැදීම ශ්‍රද්ධාව මතුවේවා. ඒ වගේම සියලු දෙනාගේම සිත්වලට කිසිම ධර්ම අවුලක් නැතුව ඉතාමත් හොඳින් ධර්මයේ පැහැදිලිව වැටහෙවා තේරේවා යෝනිසෝ මනසිකාර්ය පවත්තන්ටත් ලැබේවා ඒ වගේම මොහොතින් මොහොත මේ නිවි යන සැනසෙන නිර්වාණ ධාතුවට සෑම සිත් ලං වේවා සෑම දිනාගේම හිතවල පුද්ගල සංඥාවන් දුරු වේවා ආත්ම සංඥාවන් දුරු වේවා ඒ වගේම ඒවා වහගෙන ඉන්න මෝහය නැති වේවා ප්‍රඥා ආලෝකයේ පහළ වේවා මේ වගේ ලෝකේ වටාම ඉන්න විශාල පිරිසක් මේ ධර්ම සභාවට එක් වෙලා හිතවලින් අපි ධර්ම ගනුදෙනු කරනවා ඒ වාගේම හිත්වලින් අපි මේ සද්දය ආධාර කරගෙන උපකාර කරගෙන ධර්මයේ හොයනවා ධර්මයත් එක්ක ගනුදෙනු කරනවා රූප දකින්න නැතුව. ඉතින් විශාල ධර්ම සේවාවක් මේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ අපිට මේ ධර්ම සේවාව මේ විදිහට කරගෙන යන්න මූලික අඩිතාලම දමා දෙමින් උදව් උපකාර කරන කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙන පින්වත් ලලිත් දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඒ වාගේම මේ මහත්මයාගේ ජීවිතයේ සැනසෙල්ල වාසනාව උදා වේවා. අපලු උපද්‍රව ධර්ම අතීත අකුසල කර්ම බලවේග යටපත් වේවා දුරු වේවා. වහවාම නිරෝගී භාවයේ සැලසේවා කායික නිරෝගී භාවයත් මානසික නිරෝගී භාවයත් ඇති වේවා ඒ පෞඩිය සෑමදිනාටමත් මේ මහත්යයටත් අද මේ ධර්ම සභාව මෙහෙයවා ජයන්තර මහත්මයාටත් ප්‍රශ්න ඇතුවා වූ පින්වත් මහත් මහත්මයන් සෑම සිළු දිනාටමත් ඒ වගේම මුකුත් කතා කරන්නේ නැතුව අහගෙන හිටියා වූ හිතුවා මෙනෙහි කරපු සෑම දිනාටමත් ඒකාන්තයෙන් මේ ධර්මයේ ගැඹුරින් වටහාගෙන තේරුම් අරගෙන හොඳට විනිවිද ධර්මයේ වටහාගෙන අවබෝධ කරගෙන ඒ වගේම සසර දුකින් මිදී හේතුඵල ධර්මයන්ගෙන් මිදී කිසිම බරක් නැති දුකක් නැති සාන්ත වූ සැපවත් වූ සූක්ෂම වූ අතිසුන්දර වූ ප්‍රණීත වූ පරම ප්‍රණීත වූ නිර්වාණ ධාතුවෙන් නිවිසනසෙන්ට මේ උතුම් ධර්මයේ පිහිට වේවා ආධාර වේවා උපකාර වේවා නිවනින්ම සැනසෙත්වා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි